කාමං අස්සාදෝ කෝච භික්ඛවේ කාමානං අස්සාදෝ හිද කුල පුත්තෝ යේසි සිප්පට්ඨානේන ජීවිකං කප්පේති සීතස්ස පුරක්කතෝ උන්නස්ස පුරක්කතෝ ඩංසමකස වාතා තපසරින්සප සම්පස්සේහි රිස්සමානෝ මුප්පිපාසායා මීයමානෝ අයම්පි භික්කවේ කාමානං ආදීනෝ සම්දිට්ඨිකෝ දුක්ඛ කන්දෝති සෝදුස සද්ධාවන්ත ඉති සම්පන්න යෝගාවචර පින්නතුනි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එවගේම සිල්මෑණිවරුන් පින්වන්ත සිල්මෑණිවරුන් ඇතුළු මේ යෝගාවචර පින්වන්ත පිරිසට අදත් මේ අවස්ථාවට ගැළපේයයි කියා සිතන ධර්ම කාරණා ටිකක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ යෝගාවචර පිරිස විශේෂයෙන්ම ඊ타ත්ම කැපවීමකින් මේ සමත විපස්සනා පිළිබඳව යම් අවබෝධයක් යම් බලාපොරොත්තුවක් කැමැත්තක් ඡන්දයක් ඇතුව කටයුතු කරන පිරිසක් නිසා අපේ මේ සමතේට වගේම විපස්සනාවට පාදක වන ධර්මතා අප විසින් පරතෝ ഘോഷයෙන් දැනගෙන සිටීම සුදුසුයි කල් ඇතිවම ඒ නිසා අපි කල්පනා කළා ඊටාම සරල නිතර නිතර අසා ඇති මේ මාත්‍රිකාවත් පාදක කරගන්නට අද මෙහි සඳහන් වෙන්නේ මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ සඳහන් වෙන ධර්ම පාඨ ටික. චක්කු විඤ්ඤේය රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා මේ චක්කු විඥාණයෙන් නැත්තම් මේ චක්කුවෙන් දැනගත යුතු විඳිය යුතු රූප ඉෂ්ඨ වූ කාන්තිමත් වූ මනවඩන්නා වූ ප්‍රිය වන්ත වූ කාම උපදවන්නා වූ කෙලෙස් වලින් පිරවන්නා වූ මේ රූපය ඒ වගේම පින්නතුනි සෝත විඤ්ඤයියා සද්දා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාම උපසංහිතා රචනීය. ඒ කියන්නේ පින්නතුනි කණෙන් අසන මේ සද්ද පිළිබඳවයි බොහෝම කැමැති ප්‍රිය මනාප අපි ආස කරන මේ සද්ද යමක් තියනවාද ඒ වගේම මේ අපි ප්‍රිය කරන අපි ආස කරන බලාපොරොත්තු වෙන මනවරණ ඒ වගේම කාමයට බර වෙන කෙලස් වලින් පුරවන මේ නාසයෙන් විඳින මේ ගන්ධයක් තිබෙනවද ඒ වගේම දිවෙන් විඳින්නා වූ ඒ ප්‍රියමනාප වූ කාමයන් උපදවීමේ හැකියාව ඇත්තා වූ යම් රසයක් තියනවද ඒ වගේම කයින් විඳිය යුතු යම් ස්පර්ශයක් තියනවාද ප්‍රියමනාප ඒ වගේම සිත් කලවන ඒ ප්‍රියමනාප යම් ස්පර්ශයක් තියනවාද යංකෝ භික්කවේ මේ පංචකුමා පටිච්චෝපපත්ති සුඛං සෝමනස්සම් මෙන්න මේ කාම ගුණ පහක් නිසා ඔබේ సంతානයේ එහෙම නැත්නම් ඔබේ කයේ සුඛං සෝමනස්සං uppajjati මේ කාම ගුණ පහ නිසා යම් සුඛයක් සෝමනස්සයක් උපදිනවද අයං කාමානං අස්සාදු කාමයන්ගේ ආස්වාදේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ එහෙම නැත්නම් කාමයන් ප්‍රහීණය කරන්න බෑ සමතය වඩන කෙනාටත් මේ කාමයන් ප්‍රහිණය කරන්න ඕනේ తాවකාලික වශයෙන්. ඒ නිසා පින්නතුනේ සමාපත්තියකට සමාදින්ට බැරුව අංකමක් නැහැ කාමයේ ඉඳගෙන. විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියලයි ප්‍රථම ධානය පිළිබඳව හැඳින්වීමක් කරන්න. කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම ඒ නිසා පංචකාමය අපි දැනගන්න ඕන. රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ මේ තමයි පංචකාමය. මේකට පංචකාමයේ කියලා කියන්නේ පින්නතුනේ කෙලස් ධාරාවක්. දලාගෙන ඇවිත් තමාගේ సంతානයේ කිල්ටු කිරීමේ හැකියාව මේ සියල්ලට තියෙනවා. අපේ ජීවිතය පවත්වන්නට අවශ්‍ය කරන ප්‍රතිපාදන සමූහයක් හැටියට මේවා පෙනී හිටියත් පින්නතුනි අපිට යෝනිසෝ මනසිකාර්යය කියන සිහිනුවන හරියට නැත්තම් මේ මේ අරමුණ Tamanට ඉදිරිපත් වෙන අවස්ථාවට ඒ ඒ ආයතනයට මේවා කාම ගුණ හැටියට පංචකාම හැටියට කෙලස් වලින් තමන්ව යට කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒචා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාම ගුණ ගැන. යංකෝ භික්ඛවේ මේ පංච කාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සම්. යම් මේ කාම ගුණ නිසා උපදිනවද සුඛයක් සෝමනස්සයක් ඔබට අයං කාමානං අස්සාදු. ඒක වරදක් නෙමෙයි කාමයන් නිසා Tamanට උපදිනවා සුඛයක් ඇත්තයි. ආහාර ගන්නකොට අපි රසයක් දැනෙනවා ආහාර රසය අපිට උරුමයි. ඒ වගේම පිටිව අපිට ශබ්ද ඇහෙනවා, රූප පෙනෙනවා. අපේ පාලනයක් ඇතුව අපේ manussත්වයට, manuss ගුණයට ගැළපෙන ආකාරයට ඒ ඒ සීමාවන් තුල ඒවයේ රසය දැකීම ඒක විඳ ගැනීම වරදක් නෙවෙයි පාපයක් නොවේයි. නමුත් පින්නතුනේ ප්‍රමාණී ඉක්මා යාමයි ඒක අකුසලයක් බවට පත් වෙන්නේ. නිසා කාමයේ ආස්වාදය අපි දැනගන්න ඕනේ. ඒක දැකලා ඒකට නන්දනය නොකරි ඇලෙන්නේ නැතුව ඒ වාට ගිජු වෙන්නේ නැතුව ඉඳීම තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් ඇයි බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ ආස්වාදය දැකලා ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ කෝච බික්කවේ කාමානං අස්සාදෝ ඉදකුද පුත්තස්ස පුත්තෝ යේන සිප්පට්ඨානේන ජීවිකං කප්පේති මේ ලෝකේ මේ කුල පුත්‍රයෝ යම්කිසි රැකියාවක් කරලා ජීවත් වෙනවද ජීවිතයේ ගෙනියන්නට යම් රැකියාවක් කරනවද අන්නේ රැකියාව කරන කාලය තුලදී ඒ ඒ පුද්ගලයන්ට සීමා බන්ධන ඇතුළත සීතස්ස පුරක්කතෝ උන්නස්ස පුරක්කතෝ දංස මකස වාතාතප සිරිස්සප සම්පස්සේහි රිස්සමානෝ සීතයට මූණ දෙමින් උෂ්ණයට මූණ දෙමින් මැසි මදුරුවන්ට අනිකුත් සිරින්සපාදී සර්පාදී සතුන්ට ඉදිරිපත් වෙමින් ඔවුන්ගේ ඒ සමහර පීඩා ලැබමින් ඒ වගේම රිස්සමානෝ ඒවායෙන් දැඩිව පීඩා විඳිමින් පිපාසාවෙමි යමීය මානෝ සමහර විට රැකියා කරද්දි බොන්ට වතුර ටිකක්වත් නැහැ. දුර යන්න ඕනේ හොයන්න. අයම් පිබික්කවේ කාමානං ආදීනවෝ සන්දිට්ඨිකෝ දුක්ඛ කන්දෝ. ඒ නිසා මේ කාමයන්ගේ ආදීනවේ තමයි මේ ජීවිතයේ ඒ ඒ තැනත්තා ජීවත් වෙන්න ගොවි මහතුන් කුලී කරු කම්කරු උදවිය මේ විදියට වෙහෙස මහන්සි වෙනකොට මේ මధుරව කනවා ඒ වගේම පිපාසය දැනෙනවා අව්වේ වේලෙනවා පින්නතුනි මේක කාමයන්ගේ ආදීනව ඇයි මෙහෙම කියන්නේ තමන් මේ යම් යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබීමේ ආසාවෙන් වෙහෙසෙන නිසා ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේවා මේ ජීවිතයේම ලබන දුක මොකක් නිසාද කාමයේ නිසා සමහර කෙනෙක් කල්පනා කරන්නට පුළුවන් මේ දුප්පත් අයට තිබුණට පොවත් පොහොසත් අයට කොහෙද මෙහෙම දුකක්? ඒ වුණත් අපි දන්නවාද මේ කාමයන් නිසා වස්තු හොයන්ට මිල මුදල් ඇතිපත් පොහොසත් ඉංජිනේරුවරු වෛද්‍යවරු ආදී මධ්‍යම යාමයට කිට්ටු වෙනකල් රැකියාවේ දෙනවා කොච්චර මුදල් ලැබුණත් ඉවරක් නැහැ තමන් විඳින දුක තමන්ට තේරෙන්නේ නැහැ දරුමල්ලෝ එක්කලා ඉන්න ටිකක් ගිහින් ගෙදර කටයුතු බලා ගන්නට සනසිල්ලේ විවේකවත් පින්ට කාලයේ පූජා කරලා කැප කරලා මුදල් වෙනුවෙන් වෙහෙසමින් රාත්‍රිය දක්වා වැඩ කරනවා ඒ කොච්චර තුරුණත් මදි. ඒ මොකද හේතුව Tamange පැතුම් ගොඩක් තියෙන නිසා ඒ අයගේ ඒ දුකත් මේ ජීවිතේ කාමයන් නිසා ඇතිවන සන්දිට්ඨික දුක්ඛයක්. එපමණක් නෙවෙයි පින්නතුනේ තස්සචේ කුල පුස්සස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමන වායමතෝ භෝගා නාභි නිබ්බජ්ජති මේ විදියට උත්සාහ කරද්දී මේ කුල පුත්‍රයන්ට සමහර විට තමන්ගේ වෙහෙසෙන තරමට තමන්ට ඒ භවෝග සම්පත් උපදින්නේ නැහැ. තමන් වෙහෙසෙන තරමට රැකියාවෙන් මිල මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවටත් ඒගොල්ලෝ ශෝක කරනවා. පෙළපාලි යනවා, කෑ ගහනවා, උද්ඝෝෂණ කරනවා. ලේ රහ වෙනකල් පාරවල් වල අවුවේ වේලි වේලි කෑ ගහනවා. මලන්න Tamanට ලැබෙන්නේ නැහැ කියලා ඒකත් දුකක්. අයම්පිබික්කවේ කාමානං ආදීනෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්தோ මේ ජීවිතයේ ලබන දුකක් මේ. ඇයි මේව කරන්නේ මේකේ අරමුණ මොකක්ද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වඩ වඩා ලැබීමේ තියෙන ආසාව. සස්සචේ කුල පුත්තස්ස එවං උට්ඨහතෝ වායමතෝ තේ භෝගා අබිනිප්පජ්ජති ඒ වගේ මහන්සි වෙන සමහර ඇත්තන්ට තමන් බලාපොරොත්තු වෙන විදිහට ඒ භවභෝග සම්පත් ලැබෙනවා ඒ විදිහට තමන්ගේ ආදායම් සරු වෙනවා සෝතේසං අධිකරණානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති එහෙම ලැබුණත් පින්නතුනේ සියලු දෙනා ඊට පස්සේ දුක් වෙනවා කින්ති මේ භෝගේ නේව චෝරාහරෙය්‍යොං අග්ගිඩයේන උදකං වහය්‍ය නාප්‍යා දායදා හරෙය්‍යොන්ති තස්ස එවං ආරක්කතෝ තේ භෝගේ රාජානෝවා හරಂತಿ චෝරාවා හරಂತಿ කීලමති පරිදේවේති මෙන්න මේ ලැබිච්චට පස්සේ දුක් වෙනවා පින්නතු අර එක්කෙනා නැතුව දුක් වෙනවා ඒ නිසා උද්ඝෝෂණ කරනවා කෑ ගහනවා දුක් වෙනවා අඬනවා ලැබිච්ච කෙනා බය වෙනවා මේක රජ්ජුරුව ගණීද මේකට ආදායම් බද්ද ලබා ගණීද එහෙම නැත්නම් මේක වෙනත් කෙනෙක් හොරෙක් කරන් යයිද මේ විදිහට ඇවිල්ලා බයෙන් වෙලෙනවා ඒ වගේම තමන්ගේ දූ පුතුන් ඇවිල්ලා බලහත්කාරයෙන් මේවා ඉල්ලලා ගණීද උදුර ගණීද කියලා දෙමව්පියෝ සමහර විට බය වෙනවා මේ ආදී වශයෙන් පින්නතුනේ ලැබිච්ච වස්තුව නිසාත් මේ ජීවිතයේ දුක් වෙනවා අයම්පි යම්පි මේ අහෝසිතම්පි නෝ නත්ති අනේ මට තිබුණා දැන් නැහැ කියලා අඬනවා ඒව නැති වුනහම අයම්පි භික්කවේ කාමානං ආදීනෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්தோ මේකත් පින්නතුනේ මේ ජීවිතයේ අපේ මේ කාමයන් නිසා දුකින්දෙන දුකක් පුනච්ච පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාදි කරණං රාජානෝ පිරාජෝ හි විවදಂತಿ බ්‍රහ්මනාපි බ්‍රහ්මනේහි විවදಂತಿ මාතා පුත්තේ විවදති. පුත්තාපි මාතරාපි විවදති. පුත්තාපි පිතේ විවදති. දැන් බලන්න මේ කාමයන් නිසා රජවරු රජවරු එක්කලා වාද විවාද කරගන්නවා. බ්‍රාහ්මණයෝ බමුණන් එක්කලා විවාද විවාද කරනවා. පුතා එක්ක තාත්තා විවාද කරනවා. ඒ වගේම මාම් අම්මා සමග පුතා විවාද කරනවා. පියා පුතා සමග විවාද කරනවා. ඒතං ගෙන්නා පින්නතුනි තව තවත් ඒ තත්ත කලහ විග්ඝහං විවාද පන්නානං අඤ්ඤමඤ්ඤම් පාණීහි පිඋක්කමන්ති උපක්කමන්ති දණ්ඩේ විඋපක්කමති අන්න වෙනවා මේ වාද විවාද දුර දිරද්දු කියනකොට පින්නතුනි ඒගොල්ලෝ අතින් පයෙන් ගහ ගන්නවා අභිආපදෝලින් ගහ ගන්නවා තුවාල කර ගන්නවා පින්නතුනි මේ නිසා මේ ජීවිතයේ දුකක් විඳිනවා ඊට පස්සේ කරන වැරදි නිසා ඒ අයට දඬුවම් වශයෙන් හිරගෙවල් වල ආදියට දුක් විඳින්න සිදු වෙනවා නම් මේකත් කාමයන් නිසා මේ ජීවිතයේ ලැබෙන දුකක්. මෙන්න මේ විදිහට මේ කාමයන් පිළිබඳ අපි හරියට අවබෝධයක් නැතිනම් පින්නතුනි මේ ජීවිතයේ මේ පංචකාමයේ නිසා අපට දෙන මේ ජීවිතයේ දුකයි මේ සඳහන් කළේ. පුනත් පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාදි කරණං කාමාන මේව හේතු කායේන දුච්චරිතං ජරත්ති තවත් හේතුවක් පින්නතින් මේ කාමයේ හේතු කරගෙන ඒකම මුල් කාරණය කරගෙන කාමයන් හේතු කරගෙන ඒවා නිසාම කායෙන් වචනෙන් සහ සිතින් දුෂ්චරිතයේ දෙනවා මනසින දුෂ්චරිතයේ යෙදෙනවා පින්නතුනි තේ කායන දුෂ්චරිතං චරිත්වා වාචාය දුෂ්චරිතං චරිත්වා මනසා දුෂ්චරිතං චරිත්වා කායස බේදා පරම්මරණ අපායන් දුක්ගති මිනිපාතං නිරයන් උප්පජ්ජති අන්න වෙන්නේ මොකද පින්නතුනේ මේ විදියට කාම හේතු නිසා ඒවා මුල් කරගෙන අපි වැරදි විදියට ජීවිතේ පරිහරණය කිරීමෙන් කායස්ස බේදා පරම්මරණ මේ කය බිඳී ගිහින් මරණයෙන් පස්සේ අපි අපායේ දුක්ඛතියට යනවා දුකටපත් වෙනවා ඒ නිසා පින්නතුනේ අයම්බික්කවේ කාමානං ආදීනෝ සම්පාරායිකා දුක්ඛ කන්දෝ මේ තමයි මේ ජීවිතයෙන් පස්සේ පරලෝදි ලැබෙන අපේ දුක ඒ නිසා පින්න මේ කිංච බික්කවේ කාමානං නිස්සරණ. මෙන්න මේ විදිහට කාමය අපි හඳුන ගන්න ඕන. මේ කාමයන්ගෙන් අපි වෙන් වෙන්නේ නැත්තම් දකින දකින අරමුණ පස්සෙන් අපි යනවනම් වසරක් පාසා එහෙම නැත්තම් පින්නතුනේ ජීවිතයක් ජීවිතයක් පාසා මේ කාම අදහස් ගොඩ නැගෙනවා. ඒ නිසා භවෙන් භවයට මේවා දියුණුවටපත් වෙනවා. ඒ නිසායි බුදුරජාන් වහන්සේ සඳහන් කළේ ඒක මුලදිම නසන්ට ඕනේ කාමයන්ගේ ආදීනවේ අපි දකින්න ඕනේ. මේක තමයි කාමයන්ගේ ආදීනවේ. කිංච භික්කවේ කාමානං නිස්සරණ. යෝකෝ භික්කවේ කාමේසු චන්දරාග විනයෝ චන්දරාග පහානං ඉදං කාමානං නිස්සරණ. එහෙනම් මේ කාමයන්ගේ නිස්සරණය මොකක්ද? මේ නිස්සරණය තමයි පින්නතුණේ කාමයන් පිළිබඳ යම්කිසි ආසාවක් ඇල්මක් තියෙනවා නම් චන්ද රාගයක් තියෙනවා නම් මෙන්න මේ දෙක ප්‍රහාණය කරන්න ඕනේ. මේක දුරු කරන්න ඕනේ. මුලදිම සිඳලා දමන්න ඕනේ. ඒ දේ නොකළොත් පින්නතුනි අපිට පුළුවන් වෙන්නේ නැහැ අපිට මේ නිස්සරණය දකින්න. ඒ වගේම පින්නතුනි මේ දැනගන්න ඕනේ කාමයන්ගේ ආදීනමයයි අපි මෙතෙක් කතා කළේ හේතුව පින්නතුනි සමාධියට යන පුද්ගලයා මේවා පිළිබඳ හොඳ අවබෝධයක් නොතිබුණොත් කා පංචකාමයේ කියන්නේ මොකක්ද කියලා එයාට අමාරු වෙනවා සමාධිගත වෙන්න. ඒ නිසා කාමයන් දකින්න දකින්න තන දුරු කරන්න ඕනේ. ජීවත් වෙන්න ප්‍රමාණවත් විදියට ඒවා පරිහරණය කරන්න ඕනේ කියන හැඟීමක් ඇති කරගත යුතුයි. කෝච බික්කවේ රූපාණං අස්සාදෝ ඊළඟට කියනවා රූපය ආස්වාදයේ මොකක්ද කියලා බලන්න. නිවන් දකින්න අවශ්‍ය කරන පුද්ගලයා විසින් පින්නතුනි මේවා දැනගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. අපි අද සමාධිය ඉපදවීමට වේසමහන්සි වුණත් අපේ බලාපොරොත්තුව විපස්සනාවෙන් මේ කෙලෙස් නැති කරන්න. එහෙමනම් මේ කෙලෙස් නැති කිරීමට අපි දැනගන්න ඕනේ මේ ආස්වාදයේ ආදීනවේ සහ නිස්සරණේ. කෝච බික්කවේ රූපාණං අස්සාදෝ රූපයේ ආස්වාදයේ මොකක්ද? සීයතාපි භික්කවේ කත්තිය කඤ්ඤාවා බ්‍රාහ්මණ කඤ්ඤාවා ගහපති කඤ්ඤාවා පන්න රස වස්සුද්දේශිකාවා සෝලස වත්තුද්දේශිකාවා ඒ කියන්නේ පින්නතුනේ යම් මේ ඒ රාජ කුලයක ඉන්න කන්‍යාවියක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවියක් හෝ ග්‍රහපත කන්‍යාවියක් එහෙමත් වසර 15ක් හෝ 16ක් වුණු වස්සු දේශිකා නාති දීඝා නාති රස්සා උසත් නෑ මිටිත් නෑ නාති කිසා නාති තූලා වැඩි මහතත් නෑ නැති කෙට්ටුත් නෑ නාති කාලී නාච්චාව දාතා වැඩිය කළුත් නෑ වැඩිය සුදුත් නෑ පරමාසා භික්කවේ තස්මින් සමේ සුභං වන්න නිභාන්ති බුදුරජාණන් වහන්සේ මේ සංඝයා වහන්සේගෙන් අහන්නේ මේ වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සොළොස්වියේ පසු වන මේ කට්ටිය කුමාරියක් හෝ ඒ බ්‍රාහ්මණ කුමරියක් හෝ කන්නාවියක් එහෙම නැත්නම් මේ ගැමි ගෘහපතියකගේ දිවිනියක් හෝ මේ කන්‍යා දුවනියක් හෝ අවුරුදු 15ක මේ විදිහේ අංගපසංග ඇති මේ විදිහේ වයසක කෙනෙක් කුගෙන් දකින්න කොටේ ලැබෙන ඒ වර්ණය සුබවන්නානි භාති මේක ප්‍රභාස්වර දෙයම නැත්තම් මේක සිත මන බඳින දෙයක්ද වන්න සුබයිද මේක? එතකොට සංඝයා වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීනි සුබයි. යං කෝ භික්කවේ සුබං වන්න නිබං. පටිච්ච උප්පද්‍යති සුඛං සෝමනස්සං අයං රූපාණං අස්සාදු. අන්න එහෙනම් මහණෙනි ඔබලා දැනගන්න අන්න එවැනි දෙයක් දැකලා ඔබේ සිතේ යෝගතේ ඇති වෙනවා නම් යම් සුඛයක් හෝ සෝමනස්සයක් මෙන්න මේක තමයි රූපයන්ගේ ආස්වාදය මේක දැනගන්න කෝච භික්කවේ රූපාණං ආදීනවෝ ඉද භික්කවේ තමේව භගිනි පසෙය්‍ය අපරේණ සමේන අසීතිකාවා නෞතිකාවා නෞතිකාවා වස්සං වස්ස සතිකං වා ජාතිය මේ තැනැත්තිම අවුරුදු 80ක් 90ක් නැත්නම් 100ක් ගත වෙලා උප්පත්තියේ සිට අවුරුදු 80ක් 100ක් විතර ගත වෙලා චින්නම් බොහොම ජරාවට ගිහින් ඒ වගේම ගෝපාන සිවංකම් දෑකැත්තක් වගේ නැමිලා ගිහින් බොග්ගම් ඒ වගේම බිඳිලා ගිහින් තවත් කියනවා දණ්ඩ පරායන අනේ හැරමිටියක එල්ලිලා ඉන්නේ පවේදමානම් වෙවුල වෙවුල යන්නේ ගච්ඡති ආතුරාන් ළඩ වෙලා ගතයොබ්බනම් අනේ තරුණගම බැහැර වෙලා කණ්ඩ දන්තම් දත් වැටිලා පලිත කේසම් කෙස් සුදු වෙලා තංකින් මඤ්ඤත භික්කවේ යා පුරිමා සුභවන්න නිබාසා අන්තරහිත ආදීනෝ පාතු බව ගෝතීති අනේ බලන්න මානිනී දැන් මොකද හිතන්නේ ඒවා තියනවද දැන් ඒ තිබිච්ච වර්ණේ තියනවද ඒ පැහැ දැන් තියනවද ඒවා ඔක්කොම අන්තරා දහන වෙලා මේක තමයි ආදීනවේ එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි මේ தത്വයටපත් වෙන්න නේ වුණත් ඒ දකින රූප සංසන්දනය කිරීමෙන් අපි මනසට ගන්න ඕනේ. මේ තමයි රූපය ආස්වාදේ. මේ තමයි රූපය ආදීනවය. ඒ නිසා කිංච භික්කවේ රූපානං නිස්සරණං සෝ භික්කවේ රූපේසු චන්දරාග විනියෝච. චන්දරාග පහානං ඉදන් රූපානං නිස්සරණං. ඒ නිසා මේ රූපයන් පිළිබඳව ඔබට යම්කිසි ඡන්දයක් රාගයක් ආසාවක් ඇති වෙනවා නම් අන්න ඒක දුරු කරනවා නම් ඒක ප්‍රහාණය කරනවා නම් මෙන්න මේක තමයි මහණෙනි රූපේ නිස්සරණය කියලා බුදුරජාණන් වහන්සේට ආදේශනා කළා. ඒ නිසා පින්නතුනි අද බොහෝ දෙනෙකුට අපේ සමාජයේ විතරක් නෙමේ දා බුද්ධ ශාසනේ හොඳින් පිළිපද පෙරපු සංඝයා වහන්සේලා පවා මේ සිවුරු ඇරලා ගිහිගත වුණා ගිහිගත ගියා පින්නතුනි මේ රූපේ නිසා. නොඑක් අවස්ථාවල මේ දේ සිද්ධ වුණා අදත් මේ සමාජයේ සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි ඊගාවට බුදුරයන් වහන්සේ දේශනා කරනවා කෝච බික්කවේ වේදනානං අස්සාදෝ ඊළඟට කියනවා අපි කාමයේ ආස්වාදයේ අපි බැලුවා කාමයේ ආස්වාදයේ කියනකොට පංචකාමයේ ඇස පිළිබඳව කියනකොට කිව්වේ මොකද්ද රූපේ එහෙනම් මේ රූප දෙකක් තියෙනවා ඒක තමයි පින්නතුනි මෙතන තියෙන වෙනස අතන මුල්තන කාමයන් කියනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනකොට පින්නතුනි මේ ලෝකයේ තියෙන සෑම ප්‍රියමනාප වස්තුවක් ගැනමයි එතන කිව්වේ. ඇඳුම් පැළඳුම් වේවා, මල් ආදී වේවා, එහෙම නැත්නම් වෙනත් ලස්සන ලස්සන Taman කැමති වෙන දේවල් තියෙනවා නම් ඒව තමයි පින්නතුනේ එතන සඳහන් වුණේ කාම හැටියට. නමුත් මෙතන සඳහන් වෙන්නේ කාමයක් නෙමේ රූපයක් හැටියට. ඒ නිසා වෙනස මේක තේරුම් ගන්න ඕන රූපය ආස්වාදය එවැගේම ආදීනව දැනගන්න ඕනේ. ඊළඟටයි කියන්නේ පින්වත්නි බුදුරයන් වහන්සේ කෝච බික්කවේ වේදනානං අස්සාදු. මොකද්ද මේ වේදනාවේ ආස්වාදේ? මෙන්න මේක වැදගත් වෙනවා මේ යෝගාවචර පිරිසට. ඒ නිසායි අද මේ සූත්‍රය අපි මේ ස්ථානයට දේශනා කරන්නට සුදුසුයි කියලා හිතුවේ. කෝච බික්කවේ වේදනානං අස්සාදු. මොකද්ද මානිනී මේ වේදනාවේ ආස්වාදේ? ඉද වික්කවේ බික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං උපසම්පජ්ජ විහෙරති පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති මෙතන කියනවා බුදුරජාණන් වහන්සේ යස්මින් සමේ වික්ඛවේ බික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති යම්සි වේලාවක පින්නතුනි යම් භික්ෂුවක් මේ භික්ෂුව කියනකොට මේ උපාසක උපාසිකා සිවුද වණක් පිරිසක් ඇතුළු වෙනවා භික්ෂුණීන් ඇතුළුව ඒ නිසා භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේ යම්සි වේලාවක කාමයන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම මේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා නම් නේව තස්මින් සමේ අත්ත්‍ව්‍යාපාදාය චේතේති න පරව්‍යාපාදාය චේතේති අන්න ඒ අවස්ථාවේදී ඒ විදිහට සමාපත්තිය වලට සමාදින පුද්ගලයා ඒ අවස්ථාවේදී තමන්ගේ තමන්ට දුක පිණිස කිසි දෙයක් සිතන්නේ නැත. පරව්‍යාපාදාය නොචේතේති. අනුන්ගේ දුක් පිණිසත් කිසිවක් සිතන්නේ නැත. නෝපය ව්‍යාපාදාය චේතේති. තමන් ගැනවත් අනුන් ගැනවත් අහිතක් නරකක් ව්‍යාපාදයක් හිංසාවක් ඔහු සිතන්නේ නැත. අභ්‍යාපච්ඡං යේව තස්මින් සමේ වේදනම් වේදේති ඒ වෙලාවේ මේ ධාන සුඛයේ හැටියට විඳින්නේ කුමක්ද පීති සුඛ තියනවා කියලා සඳහන් වුණා ධාන සුඛයේ ඇති ප්‍රීති සුඛයේ පිළිබඳ තමයි මෙතන සඳහන් වෙන්නේ එතකොට මේ ප්‍රීති සුඛයේ මේ කාමයන්ගෙන් ලබන ස්පර්ශයන්ගෙන් ලබන ඇසෙන් නාසයෙන් ලබන මේ ගඳ සුවඳ රූප ආදී නිසා ඇතිවෙන සුඛ වේදනාව නෙවෙයි සෝමනස්ස වේදනාව නෙවෙයි එතන කියන්නේ අභ්‍යාපච්ඡන් යේව තස්මින් සමේ වේදනම් වේදේති. නිදුක් වූ නිදුක් වූ වේදනාවක් මේ වෙලාවේ මේ යෝගාවචරය විඳිනවා. නිදුක් බවයි මෙතන විඳින්නේ කියන්නේ සංසිඳීමේ සුඛයක් විඳින්නේ. අභ්‍යාපච්ඡන් පරමහං වික්කවේ වේදනානං අස්සාදානං වදා. ඒ කියන්නේ පින්නතුනේ වේදනාවේ සුවය නිදුක් බව පරම කොටම ඇති බවම වදාමි කියලා කියනවා. නිදුක්බව පරම කොටම වේදනාවේ ආස්වාදයේ ඇතයි කියලා මම ඔබට කියනවා. එතකොට පින්නතුනි අපි ධ්‍යාන සමාපත්තිය වලට සමාදිනකොට අපිට ලැබෙන සුවය මොන සුවයක්ද මේ කාම සුවයක් නෙවෙයි සමහර අය එහෙම හිතන්න පුළුවන් ඒව ගැන තර්ක කරන්න ඉඩ තියෙනවා ඒ නිසා තමයි අපි මේ පෙන්ලා දෙන්න බුදුරජාණන් වහන්සේම මේ වදාලා ඒ වෙලාවට කවදාකවත් එහුගේ සිතින් කෙලෙස් සිතක් පහළ වෙන්නේ නැහැ රාගේ ප්‍රහාණය වෙලා ඒ නිසයි කිව්වේ විචේව කාමයේ විවිච්ච අකුසලේ ධම්මේ කියලා. කාමයන්ගෙන් බෙන්ගම අකුසලයන්ගෙන් බෙන්ගම නීවරණයන් ප්‍රහාණය කරලා ඉන්නේ මේ වෙලාවේ. ඒ නිසා පින්නතුනේ අභ්‍යාපජ්ජං යේව තස්මින් සමේ වේදනම් වේදේති. මෙන්න මේ වෙලාවට මේ යෝගාවචරයා විඳින්නේ නිදුක් බව පරම කොටගත් සුවයක් වේදනාවක් ආස්වාදයක්. මේක තමයි පින්නතුනි මේ මනෝලෝ විඳින්න පුළුවන් උතුම්ම වේදනාව නැත්තම් සැපය. පුනච්චපරාම්භික්කවේ විතක්ක ਵਿਚාරානම් වූපසමා අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං විවේක සමාධිජං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ වේරති කියන්නේ පින්නතුනි දෙවිනි ධානය ගැන කතා කරද්දී ඒකේ තියෙන්නේ මෙන්න මේ නිදුක් භාව පරම කොටගත් සෝයමයි තුන්වෙනි ධානය ගැන කියනකොට කියනවා ප්‍රීතියාති විරාගා සුඛ උපේක්ඛ කෝච විහෙරති සුකංච කායේන සතෝ සම්පජානෝ සුකංච කායේන පටිසම්වේදේති කියලා. එතෙන්දි කියන්නේ පින්නතුනේ අර ප්‍රීතියත් අයින් වෙලා ඒක නැති කරලා පින්නතුනේ සුකංච කායේන පටිසංවේදී සතෝ සම්පජානෝ. සිහි නුවණින්ම කායෙන් සුඛයක් විඳිනවා. ඒ සිහි නුවණෙන් තුන්වෙනි ධානයේ කායෙන් සුඛයක් විඳිනවා කියලා බුදුරයන් වහන්සේ සඳහන් කරනවා. එතනත් පින්නතුනි මෙන්න මේ අභ්‍යාපච්ඡන් යේව තස්මින් සමේ වේදනම් වේදේති. ඔහු එතනත් විඳින්නේ මේ නිදුක් බව පරමවරගත් වේදනාවක්මයි මේක කාමසුවයක් නෙවෙයි ඒ නිසා කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතයේ හතරවෙනි ධානයට ගියාමත් පින්නතුනි ලැබෙන්නේ මේ ටිකමයි. නමුත් හතරවෙනි ධානයේ සුඛයක් තියෙනවා. උපේක්ෂාවයි සඳහන් වෙන්නේ. එතන කියනවා සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්තංගමා. ඒ කායික සුඛයත් මානසික සුඛයත් ඒ වගේම කායික දුකත් මාන දුකත් දුකත් ඒවා බැහැර කරලා කියනවත් පින්නතුනේ චතුත්ථ ධානයේ පවා මේ සුඛයේ තියෙන බව බුදුරයන් වහන්සේ සඳහන් කරනවා මේ ආස්වාදයේ තියෙන බව. ඒ නිසායි මේ චතුත්ථ ධානයේ දක්වා මේ අපි ලබන්ට බලාපොරොත්තු වෙන්නා වූ මේ සමාධියේ තෙබෙන්නා වූ සුඛය පින්නතුනි ඊටම වටිනා සුඛයක් වෙනවා මේකට දිට්ඨ ධම්ම සුඛ විහාර කියනවා. ඒ කියන්නේ මේ manussත්වයේ ලබාගත්තු අප විසින් මේ සංසාරයෙන් එතර වෙන්න අනන්ත දුක් විඳින්න හොඳ නැහැ අපි මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕනේ. සමහරු කියනවා මේ විදිහට යනකොට මේක සුඛයක් වෙනවා කාම සුකල්ලිකානි ගෝණට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංසාරයේ දික් වෙන අනන්ත අප්‍රමාණ කාලයක් බ්‍රහ්ම ලෝකවල ගත කරන්න වෙයි. මේක වැරදි කල්පනාවක් පින්නතුනි. මේක අපි අපි බුදුරජාන් වහන්සේගේ අදහස උනේ උන්වහන්සේ දේශනා කළ වදාළේ මේ පාදක කරගෙන ඔබට විපස්සනා මාර්ගයන් සලසා ගැනීමෙන් මේ ජීවිතේම නිවන් සාක්ෂාත් කරගන්නට හැකි බවයි. ඒ නිසා පින්නතුනි අපි උත්සාහ කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් ඉක්මන් කරලා ඉක්මන් කරලා මම නිවන් දකින්න ඕනේ. මම ප්‍රමාද වෙන්න හොඳ නෑ. ඒ නිසා විපස්සනාවේ යෙදෙන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් කෙනෙක් හොඳයි පින්නතුනි. නමුත් එහෙම කල්පනා කරලා කටයුතු කළත් යාට වේදනාවක් විඳින්න වෙනවා නම් යා විඳින්න ඕනේ දුක් වේදනාවක්මයි. යාට සුඛ වේදනාවක් එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ මේ සමාධියකින් උපන් මේ ප්‍රීති සුඛයක් අරගෙන වේදනානුපස්සනාවේ යෙදෙන්න යාට පුළුවන්කමක් නැහැ. තිස්ස ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් උනේ වේදනානුපස්සනාවෙන්. උන්වහන්සේව මරන්නට නෑනා සල්ලි දීලා එව්වා. හොරු පිරිසක් මරලා දාන්නට කියලා. මොකද හේතුව තමන්ගේ සියලු දේපල තමන්ගේ බාල සොයුරාට දීලා මේ වැඩිමල් සොයුරා සසුන්ගත වුණා. සසුන්ගත වෙලා කර්මස්ථාන ලබාගෙන වනාන්තරයට වෙලා භාවනා යෝගී වෙ ඉන්නවා. මේ පුංචි නෑන කල්පනා කරනවා. අයියන්ඩි නැවතත් ආවොත් එහෙම මේ වස්තුව නැවතත් ආපහු දෙන්න වෙනවා නේ භාගයක්. ඒතකොට නැවත ආපහු යනවා නේද කියලා තෘෂ්ණාවක් ඇති වුණා. ඇති වෙලා සොරුන්ට අඬ ගහලා සල්ලි දීලා කිව්වා ආවල් තෙරුන් වහන්සේව ගිහින් කැලේ ඉන්නවා මරලා දාන්න. ඉතින් ඒ සොරු සොයාගෙන එනකොට මේ ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සක්මන් කරනවා. එතෙන්ට හොරු ඇවිල්ලා හිට ගන්නකොට ඇව්වා මේ පින්නතුන් ඇයි මේ ආවේ මේ වෙලාවේ? කියනවා වහන්සේ මරණ්ටයි ආවේ. අපිට මුදල් දීලා තියෙනවා වහන්සේ විනාශ කරන්න. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිසියම් පැතිගැනීමක් ගත්තේ නැහැ. තාම පුතර්ජන ස්වාමීන් වහන්සේ නමක්. නමුත් සමාධිය තිබුණා උන්වහන්සේට. ඒ නිසා උන්වහන්සේ සාන්තව කිව්වා උපාසකවරුනි මගෙන් ඇපයක් අරගෙන මට එළි වෙනකල් අවසර දෙන්න උදේට මාව මරලා දාන්න කියලා. ඉතින් අහනවා කුමක්ද දෙන ඇපය? එතකොට ඒ ස්වාමීන් වහන්සේ දැක්ක ළඟම තියෙනවා ටිකක් ලොකු ගලක් කණ්ඩිය උඩින් කකුල තියලා ඒ ගල උස්සලා Tamange කල උඩට ඇත ඇරියා කකුල එතනින් කැඩුණා උන්වහන්සේ බිම ඇද වැටුණා. ලේ ගලනවා පින්නතුණි විශාල වේදනාවක් සහිතව ඉන්නවා. හොරුන් දැනගත්ත දැන් නම් උන්වහන්සේට ඇවිදින්න බෑ කියලා. ඒ නිසා ගිනිදල්වගෙන ඒගොල්ලෝ එළි වෙනකල් බලන් ඉන්නම් උන්වහන්සේ මරන්න. මේ ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවේ යෙදුනාර වේදනාව අරගෙන එළි වෙනකල්ම මෙනෙහි කළා. උදෑසන වෙනකොට සියලුම අභිඥාවන් ලබාගෙන ඒ වගේම චතුපන්සි සම්විදා ලබාගෙන අරහත්ත්වයටපත් වුණා පින්නතුනි. අපිටත් තියෙන්න ඕනේ යන්නේ වගේ අදිෂ්ඨානයක්. අපිටත් තියෙන්න ඕනේ වගේ වීරයක් පින්නතුනේ ජීවිතේ අපි අත්හැරලා ඉන්නේ ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ සුඛයක් වේවා දුකක් වූ වේවා දරාගෙන මේ භාවනාවේ යෙදෙන්න යයි අවස්ථාවල නමුත් පින්නතුනේ සමාධිමත් පුද්ගලයාට මේ විදිහට දුක් දරන්න වෙන්නේ නැහැ සමාපත්තියකට සමවැදලා ඉන්නේ නැති පුද්ගලයාගේ සිතින් ඕනම වේදනාවක් දිහා බලනකොට ඒ වේදනාව මැඩගෙන උට ක්‍රියාකාරීත්වයේ පමණක් දකිමින් ඒ දුක්ඛ වේදනාව යටපත් කරගෙන විපස්සනා වේදෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි විසින් කල්පනා කරන්න ඕනේ අපිට හැකි වෙලාවෙ අපේ කාලය අපි අපත යනවා නෙවෙයි බුදුරයන් වහන්සේ දේශනා කරන එක්තැනකදී යස්මින් සමේ භික්කවේ භික්ඛු විවිච්ඡේ කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිදක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේසෝ අන්දමකාසි මාරං අපදං වදිත්වා මහරචක්කුම් අනාපාතගතෝ පාපිමතෝ කියලා. ඒ කියන්නේ පින්නතුනේ බුදුරජාන් වහන්සේ මෙහෙම කියනවා. හරියට මේ කැලේ ඉන්න මුවෙක් බය නැතුව ඇවිදිනවා නම් බය නැතුව හිට ගන්නවා නම් බය නැතුව ඇලවිලා සතපෙලා ඉන්නවා නම් ඉඳ ගන්නවා නම් ඒ කුමක් නිසාද කියලා අහනවා මහණෙනි. ඒ ස්වාමීන් වහන්සේලාට කියනවා මොකද මේ වැද්දට නොපෙනී ඈත් වෙලා ඉන්න නිසා කියලා. අන්න ඒ වගේ බුදුරයන් වහන්සේ උපහරණේ අරගෙන පෙන්වනවා යස්මින් සමේ වික්කවේ වික්කෝ යම් වෙලාවක යම් කාලයක මේ භික්ෂුව කාමයන් වෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම ඒ විතක්ක ਵਿਚාර සහිත පීතිසුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා නම් අන්න ඒ සමයේ යන්නේ ඒ වෙලාවේ අන්දමකාසි මාරම් මාර්යාගේ ඇස් දෙක අන්ධ කළා අපදම් වදිත්වා මාර චක්කුම් මාර්යාගේ ඇස් දෙක පොඩි කරලා දාලා වැඩක් ගන්න බැරි විදියට අනාපත ආනාපාතගතෝ පාපිමතෝ මායාගේ දර්ශනයෙන් බෙන් වුණා කියනවා. මේ මායාගේ දර්ශනයෙන් බෙන් වුණා කියන්නේ පින්නතුනේ අපි මැරීමෙන් බෙන් වුණා කියන එක. ඒ කියන්නේ නිවන් අවබෝධ කළා කියන එකයි. ඒ නිසා අපි හැම කෙනෙක් මදිස්ථාන කරන්න ඕනේ මායාගේ අසන්ද කරන්න. මායාගේ අසන්ද කරන්නේ උපක්‍රමයේ තියෙන්නේ කොතනද? සමාධිය තුල ප්‍රථම ද්විතීය චතුත්ථ තතිය චතුත්ථ ධාන ආදී වශයෙන් ඔබ විසින් අද මේ උත්සාහ කරන මේ සමාධිය ලබා ගන්නට ඔබට හැකි වුණොත් ඒකාන්තයෙන්ම ඔබ නිවන් පතාගෙන පහිතත්වෝ බික්කෝ කියන්නේ නිවන් පතාගෙන නිවන් දෙසට හැරි මේ විදියට සමාධිය වඩනවා නම් පින්නතුනි ඒකාන්තයෙන්ම මායාවේ අසන්ද කෙරිය හැකියි. ඒ නිසා අපිට පුළුවන් වෙනා නොමැරී ඉන්න අනාපතගතෝ පාපිමතෝ ඒ පාපිස් මායාවේ දර්ශනයෙන් අපි ඈත් වෙනවා පින්නතිනි. මෙන්න මේකයි මේ දේශනාවේ හරය. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඡන්ද මේ රාගය දැනගන්න ඕනේ, කාමයන් දැනගන්න ඕනේ, ඒ ආස්වාදය දැනගන්න ඕනේ, ආදීනව දැනගන්න ඕනේ. ඒ වගේම රූපය හඳුනගන්න ඕනේ, රූපය ආස්වාදය අපි දැනගන්න ඕනේ, රූපය ආදීනව දැනගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි යෝගාවචරයන්ට පවා කොතෙක් ඒ මාර්ගඵල ලැබලා නැතිනම් සමායට සමාපatti ලැබලා නැතිනම් මේ අවස්ථාවවලදී මේ රූපේ නිසා Tamanගේ හිතේ යම් කිසි විපර්යාස ඇති වෙන්න පුළුවන්. Taman විසින් කලින් දක්නාලද රූප නිසා පවා සමාගයේ මනස පෙරලෙන්න පුළුවන්. අන්න ඒ නිසායි පින්නතුනි අපිට පුළුවන් වෙන්නේ ඒ වෙලාවට ආනාපාන සතියට සිහි කරගන්න අපිට බැරිකමක් තියෙනවා නම් අපිට කල්ැතුව යම් කිසි සමාධියක් උපදවා ගන්නට තියෙනවා නම් අපි ඒ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙනවා. නමුත් පින්නතුනි සමහර වෙලාවට අපි මේ සමාපatti හරියට වශී කරගෙන නැත්තම් බොහෝ විට මේ අරමුණු නිසා තමන්ගේ හිත පෙරලෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය නැත්තම් සමාපත්තියේ නැගිට ඔබ යම්සි අරමුණකට හිත යොමු කරනවා නම් පින්නතුනි ඒ උපචාර සමාධියේ සිටි සිත යොමු කරන නිසා ඒ සෑම දෙයක්ම විනිවිද දකින්න පුළුවන් ඔබට පුළුවන් වෙනවා දැන් සාමාන්‍ය වෙලාවට ඔබ අහන ශබ්දය ඒ වගේ දසගුණයක් විනිවිදේ සද්දේ විසිතුරු බලා ගන්නට පුළුවන් වෙනවා. ඒ සද්දේ තියෙන සියුම් බව දැක දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම රූපයත් ශබ්ද ගන්ධ රස ආදී මේ කාම වස්තුන් පිළිබඳේ තියෙන සටහන් පින්නතුනි අපිට තෝරා බේරාගෙන ඒවෙන් ඈත් වෙන්නත් පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ පින්නතුනි මේ අවස්ථාවට අපිට අභ්‍යන්තර රූපේ පමණක් නෙවෙයි බාහිර රූපේ පවා ඒ ධාතු මනසිකාරයට යොමු කරලා ඒවැය තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම දැකීමේ ශක්තියක් මේ සමාපත්තිලාභීන්ට තියෙනවා පින්නතුනි. බොහෝ විට සමහර යෝගීන්ට හැකියාව තියෙනවා තමන් උදේ කරන තද කුසල කර්මයට මේ අවස්ථාවේ සිත යොමු කරලා ඒ කුසල කර්මය කරපු අවස්ථාවේ අභ්‍යන්තර හා බාහිර රූප දැකලා ඒ මල් පූජා කරන හැටි ඒ මල් පූජා කරන අවස්ථාව ඒ වෙලාවේ තමන්ගේ సంతානේ මේ ආදී මෙනෙහි කරලා නාම රූප වශයෙන් මෙනෙහි කරලා දකින්න පුළුවන් මේ කුසල කර්මය ඒ කුසල කර්මය නිසා ඇතිවෙච්ච චිත්ත සයිතසික දැකලා ඒවා පවා විශ්ලේෂණය කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒ කුසල් අකුසල් ප්‍රහීණය කරන්න පුළුවන් ශක්තිය සමාපatti යෝගීන්ට තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි හිමින් හිමින් මේවාට ගමන් කරන්නට එකවර පුළුවන්කමක් නැහැ. අපිට මූදේ හරහා පීනන්න ඕනේ නම් අපි පින්නතුනේ කල් ඇතුව මේ යන්න ඕනේ වෙරළට. අපි වෙරළට ගියාම මූදේ වතුර දකින්නකොට මූද දැකපු නැති කෙනාට ඈතට ආසයි ළඟට යන්න යන්න බයයි පින්නතුනේ. ආසාව නිසා ලං වෙනවා වෙරළට හුලං ගන්නකොට අපිට තේරෙනවා මේ ගම නෙවෙයි මේක වෙනස් වෙවි වෙනස් වෙවි යනවා ඒ නිසා අපි ටිකෙන් ටික මුහුදු වතුර ළඟට ගිහිල්ලා බය නිසා වතුර පාගනවා විතරයි ටිකක් කොහම ඉන්නකොට වතුරේ වැටෙනවා ආයි ගොඩට දුවනවා ආයි ටිකක් වතුරට යනවා ටිකක් වෙලා ඉන්නවා ආයි රැල්ලක් කෙනකොට ගොඩට දුවනවා බයයි ඔහොම ඔහොම පින්නතුනේ දවසෙන් දවස මේ මූදට අපි හුරු වෙලා විනාඩියක් අපිට තප්පර ගණනක් වතුරේ පාවෙන්න හැකියාවක් ඇති කරගත්තොත් පින්නතුනේ සාගරේ තරණය කරන්න පුළුවන් දැනත්තට. අන්න ඒ වගේ පින්නතුනේ අපිට මේ ආනාපාන සති භාවනාව මුල් කරගෙන විනාඩියක් හෝ දෙකක් හෝ සිත බැහැර නොදී අපිට රැකගන්න පුළුවන් ශක්තියක් වීරයක් තියෙනවා නම් අදිෂ්ඨානයක් තියෙනවා නම් පින්නතුනේ පුළුවන් වෙනවා අපි සියලු දෙනාටම මේ අත්භවයේදීම මේ සාන්තසුය ලබන්න. මේ නිසා ඒ தത്വයට ඔබගේ සිත ඉදි වේවා, ඒ වගේම වීරිය වැඩේවා, ශක්තිය බලය ලැබේවා. එවැනි උතුම් වූ අජරාමර නිවන් සුව ලැබීමට මේ පින් දෙහෙතු වේවා කියමින් මේ ධර්ම දේශනාව නිම කරමි. සමත භාවනාවේ පළවෙනි ධානයෙන් විදර්ශනාවට හැකි ඇරවිය හැකි නම් ඒ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. පළවෙනි ධානයට සමවැදිලා යම්සි වෙලාවක් පුරුදු කෙනෙක් විනාඩි 15ක් විතර කාලයක් ඒ නදිෂ්ඨාණයෙන් සමවැදිලා නැගිටලා ඊට පස්සේ Tamanට පුළුවන් ධානාංග පරීක්ෂා කරන්න නැවත. ධානාංග පරීක්ෂා කළා අර ප්‍රීතිය ඒක වේදනාව හැටියට අපි සලකන්නේ සුඛේ වේදනාව හැටියට සලකන්නේ. ඒ ධානාංග අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අපිට දකින්න ඒවා ඇතිවීම නැතිවීම බලන්ට විශ්ලේෂණය කාටත් ඒවට සම්බන්ධව චිත්ත සාහිත්‍යික දෙහා විමර්ශනය කරලා බලන්නත් හැකි වෙනවා. ඒක එක ක්‍රමයක්. අනික් ක්‍රමය තමයි තමන් ඒ සමාපත්තියෙන් නැගිටලා කයට සිත යොමු කරන. කය යම් විශේෂතාවයකට හිත යොමු කරලා පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මේ ධ්‍යාන සම මොනවද මේ ධාතු ලක්ෂණ බලන. ඒ ධාතු ලක්ෂණ බලනකොට ඉස්සල්ලාම යාට වැටෙයි සාමාන්‍ය ධාතු ලක්ෂණ විතරයි. ඒ කියන්නේ තද වීම ආදී පඨවි ධාතුවේ තේජෝ ආයෝයේ ධාතු වල යම් යම් ලක්ෂණ පෙනෙන්න ගනී. මේ විදිහට අපිට ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට පඨවි වශයෙන් ආපෝ තේජෝ ආජෝ වශයෙන් ධාතු වශයෙන්ම කෙලීම වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවැටෙනවා නම් මේ යෝගියා මේ නාසිකාග්‍රවේ හුස්ම තැවරෙන තැන එහෙම නැත්නම් හැපෙන ස්පර්ශය අරගෙන ඒ මත්තත්තම් පාවල ගැටෙන තැනක ස්පර්ශය අරගෙන එතන සිත යොමු කරලා එතන ධාතු විශ්ලේෂණය කරනවා. ඒ විදිහට එතනින් ආරම්භ කරලා පුළුවන් වෙනවා යාට ධාතු පටවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පෙනී කරන්න. මේ විදිහට මෙනෙහි කරගෙන යද්දී ටික ටික ඒ ස්ථානයේ ආරම්භ වෙන දැනීම මුළු ශරීරය පුරා විහිදෙන්න පටන් ගන්නවා. එක තැනක් අරමුණු කරනකොට ශරීරයේම අනුව අරමුණු වෙනවා. සමහර විට නාසයෙන් ඒ තදවීම එනකොට මුළු ශරීරයම තද වෙනවා. ධාතු ලක්ෂණ වශයෙන්ම පෙනෙනවා නම් ඒක පහසුයි. එහෙම නොපෙනෙනවා නම් යාට පුළුවන් වෙනවා මෙනෙහි කරන්නට එක එක. එක එක මෙනෙහි කරන්නේ අපි දන්නවා පටවි ධාතුවේ තියෙන ලක්ෂණ ආයේ තද ගතිය. යම්සි තැනක් අපි අරමුණු කරගෙන ඒ තද මෙනෙහි කරනවා. තදයි තදයි කියලා සමාධි සිතින් බලන්න. එතකොට මේ තද ගතිය උට හොඳට වැටෙන්න පටන් ගන්නවා ටික ටික ඒක විහිදෙනවා. මේ ශරීරයේ පුරා මේ තද ගතිය විහිදුනාට පස්සේ බලනවා එතනම තියෙන ඒකේ විරුද්ධාර්ථයේ බුරුල් ගතිය. බුරුල් ගතියක් කොතනද දැනෙන්නේ ශරීරයේ තෙන්ට සිට යොමු කරනවා. තමන්ගේ මේ තොල බුරුල්නේ දිව බුරුල් ඒ නිසා ටිකක් දිවෙන් හෝ දතෙන් හෝ ස්පර්ශ කරමින් බලනවා බුරුල් ගතිය. එතකොට එතනින් එයාට බුරුල් ගතිය වැටෙනකොට මුළු ශරීරයේ පුරාම බුරුල් වෙලා දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට ගන්නෙ මොකද්ද? බර ගතිය. අපේ අත බරයි. එහෙම නැත්නම් අපේ මේ හිස බරයි. ඒ හිසේ බර ගතිය වීම කරනකොට අපිට තේරෙනවා බර ගතිය. යම් දෙයක යම් තැනක බරක් දැනෙනවාද ඒ බර දිහාට හිත යොමු කළාගෙන ඒක බලනවා ඒ බලාගෙන ඉන්නකොට යාගේ බරගතියත් හිතට වැටෙනවා. ඒ බරගතිය ශරීරයේ පුරාමත් වැටෙනවා. ඊළඟට සහැල්ලු ගතිය. බරට සාපේක්ෂව යමක් සහැල්ලුයිද අපි මෙහෙම ඉන්න ගමන්ම මේ සිවුරු පොට ඔස්සලා බලනවා මේක බරයි. මෙහෙම කරනකොට ඒක සහැල්ලුයි. මොකද මෙච්චරලා තිබුණේ බරක් අපිට. මේ අත තිබිච්ච අතම මෙහෙම ඔසවන ගමන් අපි බර තියලා ඒ බර අරගෙන ශරීරයේ පුරා මේක විදිනවා. ඒ වගේම මේ තියෙන දේක් දැකලා මේකත් ශරීරය පුරා වෙනවා සැහැල්ලු විදියට. මේකේ වාසියක් තියෙනවා. යම්කිසි යෝගාවචරයේ නිකම්ම අපේ තද වෙනකොට ඒ තදවීම උච්ච වුණොත් එහෙම එයාට භාවනා කරන්න බැරුව යනවා. ඒ වෙලාවට කලියුත්තේ ඊට විරුද්ධාර්ථයේ සටහනක් අරගෙන ඒ සටහන මෙනෙහි කරනකොට අර බර බව නැතුව යනවා. ඊට පස්සේ සහැල්ලු බවටපත් වෙනවා. ඒ නිසා ගුරුසු බවත් මේ විදියමයි. ගුරුසු සින්දු කියනකොට අපිට දත් කෙරවලට දිව තිබ්බ ගමන් ගොරෝසුයි තොලට දිව තිබ්බ ගමන් සිනිදුයි මේ දෙකත් අපිට පුළුවන් ශරීරයේ පුටාම දකින්න ඊළඟට පින්නතුනේ මේ විදිහට මේ ලක්ෂණ ආය අපි පිළිවෙලින් එක එක දැක්කා ඊළඟට ආපෝ තේජෝ වැగిරෙන ගතියත් ඇලෙන ගතියක් තියෙනවා වැగిරෙන ගතිය අපිට දැනෙනවා කෙල ටිකක් කට ඇතුලේ ටිකක් සිහියෙන් බලනකොට කෙලෙහාට මෙහාට වෙන හැටි පේනවා. ඒ වගේ පින්නතුනේ දාඩිය ටිකක් දමලා තියෙනවා නම් අපිට එතෙන් හිතේ උගලත් වැගින්න ගතිය දකිනවා. ඒ වගේම මේ ඇඟිල්ල අත තියාගෙන මෙහෙම කරනකොට ඇඟිල්ල ඇලෙන ගතිය දකිනවා. ඒ නිසා ඇලෙන වැగిරෙන ගතියත් ඔහු මුළු ශරීරය පුරාම ප්‍රගුණ කරගන්නවා. ඊළඟට තේජෝ ගතිය තමන්ගේ ශරීරයේ මේ හැමතැනම රස්නේ තියෙනවා. මේ රස්නේට හිත තියලා තේජෝ තේජෝ කියනකොට තේජෝ වායුවත් වෙනවා. ඒ විදිහට මේක නාමික වශයෙන් එකින් එක මෙනෙහි කරගෙන යනවා. ඒ වගේම සිසිල් තැන් තියෙනවා. සිසිල මෙනෙහි කරනවා අපි පින්නතුනි සුළඟෙන්. එහෙම නැත්නම් මේ මූණේ වදින සුළන් ටිකේ සිසිල අපි ගන්නවා. ඒ විදිහට තේජෝ ධාතුවක් තියෙනවා. මේකවට තියෙන වායෝ ධාතුව. වායෝ ධාතුවේ තියෙනවා පින්නතුනේ අපිට ලක්ෂණයක් මොකද්ද වායෝ අඳුරගන්නේ ඇඟේ හැපීම නිසා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රස්වාසය නිසා. එතකොට වායෝ ධාතුවේ තියෙන ලක්ෂණය තමයි පින්නතුනේ ඔසවන ගතියත් තල්ලු කරන ගතියත් අපි හුස්ම ගන්නකොට පපුව පිම්බෙන ගතිය දකින්නකොට අපිට පිම්බෙන බව පේනවා. ඒ වගේම මේ ශරීරයේ එසවෙන්නේත් මේ හුලඟෙන්. නැත්තම් වැටෙනවා අපිට නිින්ද යනකොට. ඒ නිසා මේ එසවීමත් කියන එක තමයි. ඒ නිසා මේ ධාතු ලක්ෂණ 12 එකක් පාසා එකක් පාසා පිළිවෙලින් ප්‍රගුණ කරගත්තු ටිකක් මුල් වෙලා අපහසුයි මොකද හඳුන ගන්න ඕනේ හඳුනගෙන සිතට ඒක දෙන්න ඕනේ ඊට පස්සේ සිතෙන් බලනකොට ශරීරය පුරාම මේක සිතට අදහස් කැවීමක් නෙවෙයි මොකද සමාධියක් නැතුව මේක කරන්න කාටවත් පුළුවන් කමක් හැබැයි ඉබේ මහත් වෙන ලක්ෂණ තමන්ගේ හිතට ගත්තට පස්සේ නම් ඕන වෙලාවක පුළුවන්. එහෙමනම් අපි ඉබේ ඉබේ එනකන් ඉන්න ඕනේ. එතකොට ලක්ෂණ 12 එන්නේ නැහැ හැමතිස්සෙම. එකක් දෙකක් තුනක් එන්නේ පටවි ධාතුවේ. අනිකෙත් එනවා. සමායට එන්නේ නැහැ. ඒ නිසා අපි ටිකක් එක එක ධාතුයෙන් වුණත් පහ වෙනකොට අපිට පුළුවන් වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පිළිවිලින් මෙනෙහි කරන්න. දැන් මේ විදිහට අපි පුහුණු කරපුවාම පස්සේ වෙන්නේ සිද්ධ වෙන්නේ පින්නතුනේ ශාරීරියේ මුළු පුරා මේ විදිහටම අපි කරගෙන යනවා. ලක්ෂණ 12ම මෙනෙහි කරගෙන යද්දී ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශරීරය සුදු වෙන්න පටන් ගන්නවා. ඒ සුදු වෙන්න පටන් ගැනීම තුළ Tamanට පුළුවන් වෙනවා පහ වෙනකොට මේක අයිස් කුට්ටියක් හැටියට තත්ත්වයටපත් වෙද්දි සමාධිය නිසා සමාධියෙන් බලන නිසා ඊට පස්සේ මේක තුල Tamanට ඉබේම පෙනෙන්න ගන්නවා පුංචි පුංචි පුංචි පුංචි කැටිති පාවෙන හැටි ඇති වෙවි නැති වෙන හැටි ඒ කැටිති කියන්නේ පින්නතුනේ පරමාණු වශයෙන් නැතින රූප ඒ රූප මිටි වශයෙන් පවතින ඒ පුංචි ඒවා පතු වෙනවා. සමහර විට මේ දැනුත් සමහර යෝගීන් ඉන්න පුළුවන්. ටිකක් පැයක් විතර සමාධියකට සමවැදිලා තාම කිසිම පුරුද්දක් නැතුවත් ඒ මිදුන හැටියේ මේ ඇඟ දිහා බලනකොට මේ විදිහේ දැක්ව යෝගීන් දැනුත් ඉන්න පුළුවන්. මේ අතරේ. ඒ නිසා මේක සමාධියකින් නැගිටලා හොඳට පුහුණු වෙච්ච කෙනෙක් බැලුවොත් එයාට පුළුවන් වෙනවා පින්නතුනේ මේ රූප ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්න. හරියටම ආකාශයේ මැද්දේ මීමැසි පොදියක් එකට බමනවා වගේ මේ ශරීරයේ පුරා මේ රූප ඇති වෙනවා නැති වෙනවා දකිනවා. මේක තමයි පින්නතුනි රූප කර්මස්ථානයේ මුල. ඒ කියන්නේ ධාතු කර්මස්ථානය හරහා විස්පස්සනාවට යන්නේ මේ විදිහට. මේ විදිහට ඇතිවෙච්ච මේ රූප මිටි වශයෙන් දකිද්දි සමහර යෝගීන් හිතනවා මේක තමයි උද්‍යප්පය මේක තමයි විපස්සනාව කියලා. නෑ පින්නතුනි තවත් අවශ්‍ය නම් කළ යුතු දේ තමා ඒ ඇති වෙන ඇති වෙන රූපයක් තුල අවකාශයේ බැලීමෙන් Tamanට පුළුවන් වෙනවා ඒ රූප මිටි තුල තියෙන අරවන් කිව්වා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රසෝජා ජීවිත ප්‍රසාද කියන රූප 10 දකින්න. මෙන්න මේ විදිහට රූප සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් රූප පරිච්ඡේද කිරීම ආරම්භ කරනවා. නිසා ඊට පස්සේ ආමුළු කයම එකතන එකතනක් කරනවා කයම අරමුණු කරනවා ඊට පස්සේ ඇස අරමුණු කරනවා ඇසේ තමයි චක්කු ප්‍රසාදයේ තියෙන්නේ නැතුව කන අරමුණු කළොත් සෝත ප්‍රසාදයේ තියෙනවා ඒ නිසා යට අවශ්‍ය වෙනවා පින්නතුනි ඊයේ බන්ට කිව්වා වගේ චක්කු විඥානයේ සෝත ගාන විඥාන දකින්න ඕන නම් ඒ ඒ ආයතනත් විශ්ලේෂණය කරලා තව බෙදා වෙන් කර දැකිය යුතුයි කියලා අවශ්‍ය නම් කරනවා එහෙම නැත්නම් කායට විතරක් උදරයට විතරක් වෙනත් තැනකට විතරක් හිස යොමු කරලා ධාතු මනසිකාරය කරලා ඒ තුලින් නාම රූප රූප පරිච්ඡේදය කරන්නට ඊට පස්සේ කාය ප්‍රසාදයේ දිහාට හිත යොමු කරලා කාය ප්‍රසාදයේ ස්පර්ශය තුලින් Tamanට කාය විඥානයේ ආදී සම්පස්සේ ආදී දැකෙන හැටි බලාගෙන නාම රූප පරිච්ඡේද කිරීම ආරම්භ කරනවා විපස්සනාවක් හැටියට. මෙන්න මේක තමයි විපස්සනාවට යොමු කරන්න පුළුවන්කම. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් යම්කිසි සාමාන්‍ය සමාධියක් ඇති කෙනෙක්. ඒ කෙනාට පුළුවන් වෙනවා උපචාරය දක්වා පමණක් මේ ඥානයට නොගියන් උපචාරය දක්වා පමණක් ගිය කෙනෙකුට ඒ කියන්නේ සමාපත්තියක් වශී කරලා නැති ඒ වුණත් තමන් විදින් විද මේ தത്വයට ගිහින් ආපහු ඉබේට එන කෙනෙක් ඉන්නවා නම් අන්නේ නැගිට්ටට පස්සේ පුළුවන් වෙනවා තමන්ට මේ ආස්වාස ප්‍රස්වාසයේ තුලින් හෝ උදරයේ තුලින් හෝ ඒ ස්ථානයකට සිත යොමාගෙන ඒ ඒ ඇති වෙන සංවේදිතා දිහා බලන්න ස්පර්ශය දිහා බලන්න ඒ තුලනොත් ඒ ස්ථානවල තියෙන ඒ සංවේදීතා කියන ධාතු ලක්ෂණ ලබා ගනිමින් ඒ තුලින් පුළුවන් වෙනවා ඒ ඇත්තාටත් විපස්සනාව ආරම්භ කරන්න. මෙන්න මේක තමයි විපස්සනා ආරම්භ කිරීමේ ක්‍රමය. අවිද්‍යාවට හේතුන් කුමක්දයි පහදා දෙන්න. අවිද්‍යාවට හේතුවක් පින්වන්නේ. මොකක්ද අවිද්‍යාවට හේතුව? අවිද්‍යාවම තමයි අවිද්‍යාවට හේතුව දන්නේ නැතිකම තමයි. අවිද්‍යාව කියන්නේ දැන් සම්මා දිට්ඨිය දිට්ඨියක් නැත්තම් දැන් මං රූපයක් දැකලා රූපය ගත්තොත් මේක සුඛයි කියලා මේක නිට්ටයයි කියලා ඒක අවිද්‍යාව. එතකොට එතන තියෙන්නේ අපේ එකක් තියෙනවා අපි දන්නේ නැතිකම. දහමක් අහලා නැතිව සුතම ඥානයක් නැතිකම නිසා තමයි ඒක නැත්තේ. එතකොට ඒක අපි ධාතු වශයෙන් මෙනෙහි කළොත් එහෙම නැත්නම් මේක විනාශ වෙන දෙයක් අනිත්‍ය දෙයක් කියලා අපි මෙනෙහි කළොත් අපිට එතන තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතිකම තමයි අවිද්‍යාවට හේතුව. ඒ වගේම අපි සම්මා දිට්ඨිය නැහැ අපි කර්මයේ විශ්වාස කරන්නේත් නැහැ. හේතුඵලයේ විශ්වාස කරන්නේ නැත්නම් ඒක තමයි අවිද්‍යාව. ඒ විදිහටයි අවිද්‍යාවට හේතු වශයෙන් දක්වන්න ඕනේ. ගැඹුරු වශයෙන් කරනවා නම් මේක දීර්ඝ දේශනාවක් කළ යුතු දෙයක්. ප්‍රථම ධානය ධානය ධාන තත්වයට සමාධි වූ විට වර්ග කළ යුතු ආකාරය ආවර්ජන කළ යුතු ආකාරය ආදී නැවත වරක් පැහැදිලි කරන්න. ප්‍රථම ධාන තත්වයට සමාධි වූ විට ප්‍රථම ධානයට සමාධි වූ බව දැනගන්නේ තමන් ඉදිරියේ තියෙන තමන් ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොටම පටිභාග නිමිත්ත තමන් ඉදිරියේ පෙනී හිටිනවා. ඒක වේගයෙන් තමාව ඒකට ඇද ගන්නවා. ඒක ඇවිල්ලා තමන් වහ ගන්නවා. ආලෝකයෙන් වහ ගන්නවා. මේකයි ප්‍රථම ධානය කියලා කියන්නේ. හැබැයි මේ වෙලාවට මේ පටිභාග නිමිත්ත බොහොම බොහොම ප්‍රබාස්රෝ දිලිසෙනවා නම් තමයි පටිභාග නිමිත්ත වෙන්නේ. එහෙම නැත්නම් මද වශයෙන් නම් තියෙන්නේ ඒක උපචාර අවස්ථාවට තියෙන උග්ඝහ නිමිත්ත වෙනවා. ඒතකොට උග්ඝහ නිමිත්තේ ප්‍රතිභාග නිමිත්තේ වෙනස අනුව තමයි මේක ධානයේද නැද්ද කියලා දැනගන්නේ. මොකද අර උග්ඝහ උපචාර අවස්ථාවේ උග්ඝහ නිමිත්ත තියෙනවා ඒකත් සාමාන්‍ය ආලෝකයේ සෑහෙන්න තියෙනවා. ඒක නිසා හිතනවා ඒකත් සමාධියක් කියලා. මොකද ඒ වෙලාවේ බැලුවොත් එහෙම ධානාංග ධානාංග පේනවා. සමහර විට පේනවා ප්‍රකටව සමහර විට සාමාන්‍ය වශයෙන් පේන්න පුළුවන්. ඒ නිසා ධාන තත්වයටපත් වූ විට වර්ග කළ යුතු වර්ග කළ යුතු ආකාරය වර්ග කිරීමක් අපි කරන්නේ නැහැ ආවර්ජනය කළ යුතු ආකාරය ආවර්ජනයක් කරන්නෙත් නෑ වශීනම් කරනවා. වශී කරනවා කියන්නේ අපි ධානයේ ඒ ප්‍රභාස්වර தത്വයට ප්‍රතිභාග නිමිත්තපත් වුණාට පස්සේ යම් වෙලාවක් ඒ සමාපත්තියේ ඉන්නවද අන්නේ කාලයේ පැයක් ඉක්මවා ඉන්න පුළුවන් නම් දෙපාරක්වත් අඩු ගණනේ පැය එකමාර එකමාර විතර කාලයක් ඒ ධාන தത്വේ පසු වුණා නම් ඉබේ එයින් මිදෙනකල් අපිට මුකුත් කරන්න බෑ. මොකද අතීත අනාගත හිතුවිලි මුකුත් කරන්න බෑ ධානය තුල. ඒ නැගී හිටියට පස්සේ තමන් විසින් කළ යුත්තේ දැන් සාහිමකටපත් වුණා නම් මේ සමාපත්තිය දිනු වෙලා ඇති කියලා අන්න ඒ වෙලාවේ හදවතට හිත යොමු කරලා හදවතේ භවංගය තුල මේ ප්‍රභාස්වර තියෙන පටිභාග නිමිත්ත පේනවද කියලා බලන්න කන්නඩියක් තුල යම් ආලෝකයක් රවුමක් දිස්සෙන විදියට මේක පෙනෙනවා නම් එතෙන්දි තමන් අදිෂ්ඨාන පූර්වකව බලන්න ඕනේ ඥානාංග එකක් එකක් පාසා තමන්ට බැලිය හැකි වෙයි එහෙම බැලිය හැකි වුණොත් තත්පර කිහිපයක් තුල ඊළඟට සියල්ලම එකවර ග්‍රහණය කරලා නැවත ආපහු ප්‍රතිභාග නිමිත්තට හිත යොමු කරනවා හදවතින් හිත අහකට අරගෙන ඒ අරගෙන ඒ මොහොතේම නැවතත් අදිෂ්ඨාන කරන්න ඕනේ මම මේ සමාපත්තියට විනාඩියක් සමවදිමි කියලා අර ප්‍රතිභාග නිමිත්තට හිත යොමු කරනවා. ඒ යොමු කරපුවාම ටිකක් වෙලා ගිහින් ඇදගනී තමන්ව නැවතත් අර කලින් වගේම ලෝකයෙන් ඈත් වෙලා යයි කොහෙද මේ ලෝකෙට සම්බන්ධ නැති කෙනෙක් බවට පත් වෙයි කාමාචර තත්වයෙන් රූපායවාචර තත්වයටයිපත් වෙන්නේ ඊට පස්සේ විනාඩියක් හමාරක් දෙකක් හෝ තිබිලා නැවත මතුවේයි නැවතත් මතු වුණාට පස්සේ නැවත අදිෂ්ඨාන කරනවා විනාඩියකට මේ විදිහට විනාඩිය විනාඩිය විනාඩිය විනාඩිය 10 15 සැරයක් 20 සැරයක් විතර අදිෂ්ඨාන කර කර හරියට විනාඩියක් ඉන්න පුළුවන් බව දැනුණොත් දෙකක් තුනක් ආදී වශයෙන් වැඩි කර යුතුයි ඊට පස්සේ තමයි මේකට කියනවා අපි ආවජ් ආවර්ජනය කියන්නේ අර ඥානාංග මෙනෙහි කරපු එක සමාපජ්ජනය කියන්නේ අදිෂ්ඨානයෙන් අපි ඇතුළට යන්නේක උත්තානය කියන්නේ ඒකෙන් નિયમિત වේලාවට නැගිටින එක අදිත්‍යානය කියන්නේ කාලය. ඒ නිසා ආවජ්ජන සමාපජ්ජන උට්ටා අදිත්‍යාන උට්ටාන එහෙම නැත්නම් තితి කියලාත් කියනවා මේ මැද කොටසට ඊළඟට තියෙන්නේ පච්ච වෙක්ක. ඒ කියන්නේ ඒක නැවත ප්‍රතිවේශා කරලා බැලීම. මේ දෙකම එකට සිදුවෙන දෙයක් ආවර්ජනය සමග. මෙන්න මේක තමයි පැහැදිලි කරන්නේ. යමකු ආනාපානයේ සීය පිහිටුව සිට නොකඩවා භාවනා කට යුතු වල නිරතව සිටීමේදී පැමිණෙන්නා වූ ශාරීරික ආබාධ භූතමය ආබාධ කර්මජාබාධ වලට ගත ඇති ප්‍රතිකර්මයන් කරුණාවෙන් යුක්තව පහදා දුන මැනවි. එසේ නොමැතිනම් මම විසින් ইহත අදහස් කළ කරුණු කාරණා වැරදි වැටහීමක් දෙයන්නද පහදා දෙන්න. දැවෙන ප්‍රශ්නයක්. උත්තර ටිකක් පිළිගන්න කියන්න. ශාරීරික ආබාධ ඔව්. පිටේ විදුමක් එන්න පුළුවන්. මේ අංශ රිදෙන්න පුළුවන්, කැක්කුම් එන්න පුළුවන්. බෙල්ල පැත්තට යන්න පුළුවන්. සමහර විට හිසේ රිදුම් එන්න පුළුවන්. ඒවා එකක්වත් භූතමය ආබාධ නෙවෙයි. කර්මයේ ආබාධත් නෙවෙයි. මේ භාවනාවට වාඩි වෙලා ඉඳීමේ අඩුපාඩුවක් තියෙනවා. තමන් වාඩි වෙනකොට නිදහස්ව කෙලින් වාඩි වෙන්න ඕනේ. වාඩි වූ හැටියෙම බලන්න ඕනේ කොතනද තද වෙලා තියෙන්නේ. මේ නහර තද වෙච්ච තැනක් තියනවාද? ඒවා බුරුල් කරගන්න ඕනේ. තමන් ඇඳන් ඉන්න ඇඳුම් තදද? හිරද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඕනවට වැඩි ඇඟට ඝනකම් ඇඳුම් අපහසු ඇඳුම්ද කියලා දැනගන්නත් ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ හිස පොඩ්ඩක්වත් පාතට නැමිලාද නැත්නම් පැත්තට හැරිදද කියලා බලන්නටත් ඕන. ඊළඟට ඕනවට වැඩිය හිතට ගන්නෙත් නැතුව ඉන්නත් ඕන. මේ හිතට ගත්තාම මම ලොකු යෝගියෙක් දැන් මේ යන්නේ ලොකු තැනකටයි කියලා ඒකත් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි මේ පුංචි ළමයෙක් වගේ ඉඳගෙන සාමාන්‍ය විදිහට ඉන්නවා. තව එකක් තමයි මේ වාඩි වෙන අවස්ථාවට සමහර වෙලාවට තමන්ගේ වෙනත් පුංචි කාලේ එහෙම තිබිච්ච යම් යම් ආබාධයක් තිබුණා නම් ඒ ආබාධ සමහර විට මේ පුරුදු නැති නිසා කය එකතැනම තබලා ඒවා මතුවෙන්න පුළුවන්. හැබැයි මොන ආබාධයක් ආවත් తాවකාලික වශයෙන් ටිකක් මුලදී ඒ Tamanට විඳින්න බැරුව තද තත්වෙට එනවනම් විතරක් හිමින් ආදරෙන් අත තියලා සිහියෙන් හිමින් ඇඟපසකට හරවන. එතකොට ඒ ආබාධය ඒ කියන්නේ රිදුම ටික ටික අඩු වෙන්නයි ඒක කරන්න ඕනේ. එකපාරට කරන්න නරකයි. එහෙම අඩු කරලා නැවතත් හරි ගියොත් ආපසු ඉඳගෙන භාවනා කරන. එතකොට ඒක මුල කාලේ එක වෙන එකක් තමයි මේ එකතන ඉඳලා පුරුදු නැති අයට මේ නහර තුල ලේ ගමන අවහිර වුණාම අනිත් නහර පිම්බෙන්න ගන්නවා. එතකොටත් රිදුම් වෙනවා වාතාබාධ වගේ දැනෙනවා. ඉතින් ඒ නිසා මුලදි මුලදි මේන වේදනා ටිකක් ඉවසනවා පුළුවන් නැද්ද බලන්න. හැබැයි දරතේන විදියට ගැහෙන විදියට දත් මිටි කන විදියට නැතුව සාමාන්‍ය විදියට ඉවසගෙන කර බාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. මෙහෙම ටික ටික ඉන්නකොට මේක අඩු වෙලා යනවා. අර හිසේ හරිය රිදුම් එන්නේ ඕනාට වැඩිය තදින් ආශ්වාසයට ගනිද්දී මේ දත් ඇඳි තද වෙනවා තමන්ගේ. නැත්තම් බෙල්ලේ මේ දෙපැත්තේ මාංශපේශි තද කර ගන්නවා නොදැනම. සමහර අය බෙල්ල ටිකක් හැරෙනවා. ඒක නිසාත් ඒක වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුගේ මේ විදිහට වාඩි වෙලා ඉන්නකොට පාදයක එහෙම ලොකු අමාරුවක් එනවනම් රිදුම හැමදාම එකම තැන එකම වෙලාවට මතුවෙනවනම් බලන්න ඕනේ. Tamanට නැගිටින්නම හිතන වෙලාවට තවත් විනාඩියක් දෙකක් ඉන්න උත්සාහ කරන්න. තවත් විනාඩියක් දෙකක් ඉඳලා නැගිටිනවා කියලා හිතන්න ඕනේ. ඒ විදිහට ටික ටික බැරිම වෙනකොට නැගිටිනවා. හැබැයි මේ නැගිටිද්දී ඉස්සෙල්ලාම කලියුත්ත තමයි සිහියෙන් එතෙන්ට අත තියෙන එක වේදනාව තියෙන තැනට අත තියලා තමන්ගේ ශරීරයේ යම් පැත්තකට නමනවා මේ වේදනාව අඩුවෙන්. ඒ වේදනාව අඩුවෙන් නොනේ ඊටාම සියුම්ම හිමින් අඩු වුණාට පස්සේ මේ පාදයේ හිමින් නොදැනෙන්න ඉස්සරහට ගන්නවා ටිකක්. අඟලක් දෙකක්. ඊට පස්සේ ටිකක් එහෙම ඉඳලා ඒ සුවේ ලැබුණට පස්සේ තව ටිකක්. ඊට පස්සේ පාදයේ දිගාරිනවා. දිගහැරලා ඒ සියලු වේදනාවන් සමනය වුණාට පස්සේ හිමීන් ඇස් දෙක අරිනවා. මෙන්න මේ ක්‍රමයට ආසනෙන් නැගිටිනවා නම් ආසනයක් ආසනයක් පාසා ඔබේ වේදනාවල් දුර වෙලා යනවා. ඒ නිසා කිසිම භූත දෝෂයක් මේ භාවනාවේදී නැහැ. කර්මාබාධයක් නෙමෙයි මේක. කර්මාබාධයක් තියෙනවා නම් අනිත් වෙලාවටත් එන්න ඕනේ. ශාරීරික ආබාධයක් නෙවෙයි. తాවකාලික දේවල්. අනිත් එක දැනගන්න ඕනේ සමාධිය ටික ටික වැඩි වෙනවා නම් ආනාපාන නිමිත්තේ හෝ තමන් භාවනා කරන යම් නිමිත්තක් තියෙනවද? ඒ නිමිත්තේම තමන්ගේ හිත නගන්න පුළුවන් නම් ඒ නැගීමේ ශක්තිය උඩ අර වේදනාවල් පහ වෙනවා. ඒ නිසා යම්සි කෙනෙකුට ඕනේ නම් පැය පහක් අකණ්ඩව නොසෙල්වි එකතන ඉඳගෙන ඉන්න මොනම සමාපත්තියක්වත් නැතුව පුළුවන් වෙනවා වීරියෙන් විජයග්‍රහණය කළොත් වේදනාව එකයි අපිට කියන්නේ. දිගයි පරයන්කේ සිටිනා විට ටික වේලාවකදී හුස්ම රැල්ල ඇතුල් වීමත් පිටවීමත් එහි ස්වභාවය ගති ලක්ෂණ වැටහෙයි ස්වභා ස්වභාවික ගති ලක්ෂණ වෙන්න ඕන. එවිට යෝගාවචරයෝ එම නියුනේ එම නියුමෙමි දිකටම සිටීම සුදුසුද? මොකද කියන්නේ වි ඉන්න බලන්න. සුල හුස්ම රැල්ල ඇතුල් වීමත් පිටවීමත් එහි ස්වභාවය ගති ලක්ෂණ වැටහි. එවිට යෝගාවචරයයිම ආ ඒ කියන්නේ ඇතුල් වීම පිටවීම ස්වභාවිකව වෙනවනම් ඒ විදිහටම දිගටම පවත්වන්න ඕනේ. සමහර වෙලාවට දවල් ආහාර ලැබෙන නිසා උදේ ආහාරය උනත් නැතුව භාවනා කළාට කමක් මොකද මේක ලැබුණොත් හරියට මොකද හැම ආසනෙම එකම විදිහට භාවනාව දිගට යන්නේ නැහැ, දියුණුවට එන්නේ නැහැ. සමහර අවස්ථාවල තියෙනවා අපි බලාපොරොත්තු නැතුව එක වාරෙම ඉහළට නැගෙනවා. ඒ වෙලාවට නම් එදා දවල් දානේ වැරදුනත් කමක් නැහැ. හවසට ගිලම්පස ටිකක් අරගෙන නිකන් ඉන්න පුළුවන්. මොකද මේ ලැබෙන දේ ඊට වැඩිය වටිනවා. මේ නිසා කල්පනා වෙන්න ඕනේ. හැබැයි ආහාර පාන හරියට මද වශයෙන් මේ සාමාන්‍ය වශයෙන් නොගත්තොත් සමාධි ලබන්නත් බෑ. ඒකත් මතක තියෙන්න එම ආනාපානයේ මුලැමැදාග බැලීම සම්බන්ධ ලක්ෂණයන්ද සිතින් මෙම අවස්ථාවේ බැලිය යුතුයද? තමන්ට හිත ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් පිහිටලා තියෙනවා නම් ස්වභාවිකව ඒ දෙන ඒ දේ වෙනවා නම් කිසිම මුලාක බැලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්න දෙක. යමෙකු සියලු දේ අතහැර අරණ්‍යගතව ආනාපානයේ යෙදීමෙන් යෙදෙව්මෙන්ද අන්සම බාහිර ක්‍රියාවකදීම අතීත අනාගත අතහැර එම මොහොතේම ජීවත් වෙති. එසේ වුවද ඔහුට සතිය හැරෙන්නට මාර්ගඵල හෝ ධාන බල ඉදිරිපත් ඉපදීමක් තොරම සතිය පමණක් ඇතිව මරණයටපත් වෙත් කරු ස්වාමින් වහන්සේ ඊට ප්‍රතිසන්දි චිත්තේ කුමනාකාරයක් ලබයිද අනේ දෙයියේ තාම කල්පනා කරනවානේ මේ මෙතන ඉන්නේ නැති මෙයා කොහෙද ඉන්නේ මේක වැඩේ මේක කල්පනා කරන්න ඕනේ මේවා නෙවෙයි දැන් මම මේ මොහොතේ ඉන්නවද කියන එකයි හැබැයි ඉතින් යන දිහා දැනගන්නත් ඕනේ ඒ නිසා අපිට කියන්න වෙන්නේ මේ කියන කාරණේට ආනාපානයේම යෙදෙමින් අන්සම බාහිර ක්‍රියාවදීම අතීත අනාගත අතහැර මේ මොහොතේම ජීවත් වෙති අනේ එහෙනම් වෙලාහට සමාපත්තියක් තියෙන්න ඕනේ. එසේම වද ඔහුට සතිය හැරෙන්න මාර්ගඵල හෝ දාන නොලැබේ. හැබැයි මාර්ගඵල නම් නොලැබෙන්න පුළුවන් ප්‍රාර්ථනා තියනවා නම් අතු ආත්මවලට. එහෙම නැත්තම් ධාන නොලැබී ඉන්න කිසිම හේතුවක් නැහැ මේ විදිහට හැසිරෙන කෙනෙකුට. හැබැයි යම්සි ගුරුවරයෙකුට මේ ආත්මෙදි පරිභව කරලා තිබුණා නම් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙකුට Tamanගෙන් ආර්යෝපවාදයක් වෙලා තිබුණා නම් මේ මොනවා කළත් මේවත් సంతානෙ දියුණු වෙනවා. නමුත් ඵලයක් නම් ලැබෙන්නේ මේ ජීවිතේ. නමුත් ඊගාව ජීවිතයට යනකොට අර ගුරුවරයාට කරපු අපහාසයේ අකුසලයේ මතුවෙන්නේ නැත්තම් Tamanට පුළුවන් ඇත්ත වශයෙන්ම සුගතිය උපදින්න. මොකද හේතුව ඒ ගුරුවරයාට වෙච්ච දේ වුණත් Tamanට මෙවැනි බලපාන්නේ නැහැ ආර්යෝපවාදයක් නෙවෙයි නම් සාමාන්‍ය කෙනෙකුට නම් හේතුව Tamanගේ සීලයත් Tamanගේ සතියත් තියෙන නිසා අකුසල සිතක් පහළ වෙන්න ඉඩක් නැහැ මොකද Tamanට හොඳ බලයක් තියෙනවා සිත මදාතු පවත්වන්න හැබැයි අර කරපු ආර්යෝපවාදී වගේ දේ කොච්චර ඉස්සරහට ඊදි කියන්න අපිට නම් බෑ ඒ නිසා ඒ ගුරුවරයෙකුට වෙච්ච ආර්යෝපවාදයක් ආදී ගුරු උපවාදයක් තියෙනවා නම් අපි ගිහිල්ලා සමා සමා කරගත්තා නම් මේ ටික ඇති මෙතනින් නොලැබුණොත් යම්කිසි කර්මාවරණයක් නිසා ඊළඟ ප්‍රතිසන්දිය ලැබලා මේකම ෂණයකින් නිවන් දැකීමටත් ඒ ආත්මටි හේතු වෙන්න පුළුවන්. සමහර විට ලොකු පිනක් කරලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා නම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මෙච්චර කලක් ඉන්නව එහෙම වුණේ කියලා ඒ කාලේ ඉවර වෙන කල්ම මේ පිනෙන් ගිහිල්ලා ඒ ඉඳලා බුද්ධෝත්පාද කාලෙක මනුලොවට ඇවිල්ලා ශනේම් බණහලා නිවන් දකින්නත් ඉඩ තියෙනවා කැමති දෙයක් කරන්න සමාධියෙන් ඉන්නා විට ආලෝකයේ උදේ පායන හිරු එළිය වගේ ඇවිත් ඇවිත් නැතුව ගොස් පසුව මුළු ශරීරයේ පුරාම වෙලා ගන්නවා. ඒ తත්වයේ බොහෝ වේලාවක් අඩු වැඩි වෙමින් තවත් දියුණු වෙනවා. ඊයේ අවස්ථාවේදී බොහෝ වේලාවක් ඉන්න පුළුවන්. අප කොමක් ඊළඟට කළ යුතුද? වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඊට ඉඩ දීලා ඉන්න එක තමයි තියෙන්නේ. ඒක දියුණු වෙයි. දියුණු වුණාට පස්සේ මතක තියාගන්න ඕනේ Taman දන්නේ නැත්තම් පැය කමාරක් විතර හොඳ ප්‍රභාස්වර හිතකට ආලෝකයකට Taman මැදි වෙලා පැය කමාරක් විතර දේව අවස්ථා දෙකක් විතර හිටියොත් වහාම ගිහින් Tamanගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැහෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන ආරම්භයේදීම ආනාපාන සතිය වැටෙන්නේ නම් දිගටම ආනාපාන සතිය වඩමින් සක්මන් කිරීම නිවැරදිද? ආනාපාන සතිය වැටෙන්නේ නම් හොඳයි. ආනාපාන සතිය හොඳට වැටෙනවා නම් දිගටම භාවනා කළාට කමක් නැහැ. නමුත් ආනාපාන සතිය ප්‍රතිෂ්ඨාව හොඳට ලැබෙන්නේ වාඩි වෙලා කළොත් මොකද සමාධියට යන්න පුළුවන්. සමාධිය ඉක්මනට එනවා. සක්මනේදී යම් ප්‍රමාණයකට මේක නැගී හිටියට පස්සේ වාඩි වුණොත් එතනම හරි ඊටාම හොඳයි. පරයන්ක භාවනාවේදී වේදනා ශබ්ද වැනි බාහිර අරමුණු දැනෙන විට ඒවා මෙනෙහි කිරීම නුසුදුසුද? උවමනාම නැහැ. අපි විපස්සනා නෙවෙයි කරන්නේ. අපි කරන්නේ අපේ සිත තැම්පත් කරන්ට ඒ නිසා අපි බලන්ට ඕනේ බාහිරින් එන සියලුම තොරතුරු අයින් කරලා අපේ වීරිය වඩන්ට ඕනේ තමන් කරන ක්‍රියාවේ ඉන්න පුළුවන්ද කියලා. එහෙම කරපුවාම තමයි බාධක මැද්දේ සක්මන හොඳින් කෙරුණොත් පරයන්ක භාවනාවටත් වඩා හොඳින් සමාධිය වැඩෙනවා. ඒක ඉතිරයි. සෝවාන් ඵලය ලැබුව අයෙකුට එම ඵලයට නැවත සම වැඩි හැකිද? ඒකනම් කරන්න සමාපatti තියෙන කෙනාට බොහොම ලේසි. සමාපatti තියෙනවා නම් ඵලවලට සමවදින්න පුළුවන්. එහෙම නැත්නම් සෝවාන් වුණාට පස්සේ ඒක ගැන බලන්න. ගරුතර ස්වාමින් වහන්සේ විවාහ ජීවිතයක් ගත කරන්නෙකු පිළිකුල් භාවනාව වැඩිම පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශය. විවාහ ජීවිතයක් ගත කරන්නෙකු පිළිකුල් භාවනාව වැඩිීමේදී ක්‍රම කීපයක් තියෙනවා අපි පිළිකුල් භාවනාව කියලා කිව්වට. ඒකේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කොටස් වශයෙන් දැක ගැනීම. ඊළඟ එක තමයි ඒකේ පිළිකුල් බව මෙනෙහි කිරීම. අනිත් එක තමයි කොටස් බෙදා පටවියාපෝ තේජෝ වශයෙන් අපි වෙන් කර ගැනීම. දැන් අපි ශරීරයේ කොටස් බලනකොට මේක පිළිකුල් භාවනාව කියවට කොයි එකද කරන්නේ හරියටම පිළිකුල නම් මෙනේ කරන්නේ. එයාට දැනෙනවා පිළිකුලක්. පිළිකුල දැනෙනවා Tamanගේ ශරීරය පිළිබඳවත් සමහර විට බාහිර ශරීරයට යොමු කරාම බාහිර ශරීරයත් පිළිකුල දැනෙනවා. ඒක භාවනා කරලා බලන්ට ඕනෑ පිළිකුල නිසා Tamanට gederin ප්‍රශ්න මතුවේද කියලා. ඉතින් වෙනත් භාවනාවක් කරන්න පුළුවන් නම් කොටස් 31 විතරක් මෙනෙහි කරලා ශරීරයේ කොටස් දැකගෙන ඒ තුලින් ඕනේ නම් සමාපatti උපදවන්න පුළුවන්. ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. එහෙමත් නැත්නම් අට්ටිකේ වගේ ලේ මුත්‍රා කෙස් ලබාගෙන අෂ්ට සමාපatti උපදවන්නත් පුළුවන්. ඉතින් කැමැති විදියකට කරන්න පිළිකුල් භාවනාව කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පංචස්කන්ධය පිළිබඳ පිළිකුල නම් අපිට ඒ තමන්ගේ පරමාර්ථයට අනුව කලාට ඉතින් කමක් නැහැ. ඉතින් අවසර අරගෙනම කරන්න ඕන ගී ජීවිතයේදී ඒවටත් මුණ දෙන්න බලාගෙන. රත් රත්‍රම් පාට ආලෝකයේ දැකපු වෙලාවට එය අත් හරින්න ඕනෑද නැතිනම් බලාගෙන ඉන්න ඕන. රත්තරන් අතට ගත්තට පස්සේ කවුද විසි කරන්නේ? ඒ නිසා රත්තරන් පාට දැකපු ගමන් හේක තමයි පටිභාග නිමිත්තේ උච්චම තත්ත්වයේ දිවිසෙනවා. ඒ නිසා පටිභාග නිමිත්තේ සාමාන්‍යයෙන් නොදිසිලෙන රත්තරන්නම් ඒක උපචාර සමාධියේ උග්ඝහ නිමිත්ත වෙනවා. දිලිසෙනවා නම් රත්තරන් හොඳ පැහැබර නම් ඒක පටිභාග නිමිත්තේ උසස් තත්වයක් වෙනවා. එහෙම වුණොත් ඒ ආලෝකයට ඇතුළත් වෙලා Taman ඉන්න ඒ ස්වභාවික විදියට පැයකමාරක් හෝ දෙකක් හෝ ඒක තුල ගිහින් ඉබේට මතුවෙන කල් ඉන්න ඕන අදිෂ්ඨාන කරන්නේ නැතුව මොනවා යම් වෙලාවක දෙතුම් දෙතුම් පාරක් පිට පිට සිද්ධ වුණොත් ඊට පහුව දවසෙත් උදේට සැරයක් කරලා බලලා හරිනම් ඒ වෙලේ ඉඳලා අර කිව්ව විදියට ඒ සමාධිය වශී කිරීම ආරම්භ කළ යුතුයි. ඒවා ඉවරයි. දැන් සභාවෙන් මුකුත් එහෙම කියනවද? කියන ස්වාමීන් වහන්සේත් එක මරණ මොහොතේදී සතියේ ඉන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵල සම්බන්ධවටත් ළඟ යන්න ඕනේ කියලා කිව්වා ස්වාමීන් වහන්සේලා සතියෙන් ඉන්නවා නම් මරණ මොහොතේදී බුදුරයන් වහන්සේ නම් දේශනා කරලා තියෙන්නේ ආනාපාන සතියේ ඉන්න කෙනා අවසාන හුස්ම රැල්ලත් පිනිපිනි දැක දැක සිහියෙන් නුවණින් හෙලනවා සීයෙන් නුවණින් යම්සි කෙනෙකුට ඉන්න පුළුවන් නම් මරණ මොහොතේ ඔහුට පුළුවන් වෙනවා ඒ මරණ මොහොතේදී මේ කය තුල යම්සි වේදනාවක් හටගත්තොත් ඒ වේදනාව විපස්සනා ඇසින් බලන්න. අනිත්‍ය වශයෙන් නැත්නම් එහි ඇතිවීම නැතිවීම බලන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව වේදනාවක් හැටියට වෙනේ කරන්න පුළුවන්. ඒක නිසා ඒ අවස්ථාවේ ඔහුට ඒ මොහොතෙත් මාර්ගඵල ලැබීමට ඉඩ තියෙනවා. මොකද 100න් ඉන්න නිසා. මනිත් කාරණේ මොකද්ද? දිව්‍ය ලෝකෙට යනවා කියන එක ඉතින් අනිවාර්යයෙන්ම යනවා. ඒ මොකද සිල්වන්තයා තමන්ගේ සීලය අකණ්ඩව පවත්වනවා නම් මොන සමාධියක් නැති වුණත් ඒ සිල්වතා මේ ආත්ම භාවයේ නම් ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකෙ උපදිනවා. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙ බොහෝම ඉසස් තත්වයකට රජ කෙනෙක් වගේ පහළ වෙනවා. ඒක තමයි සීලයේ බලය. හැබැයි යම්කිසි අර ඒකක්කතාවයක් කියන ක්ෂණික සමාධියක් හෝ ඒ සමාධියක් තියෙන නිසා ඔහුට ඒ භවංග ඒ ඒ තැම්පත් වෙන ඒ තමන්ගේ කුසල ශක්තිය තමන්ට ඊගාවාත්ම වලට බොහෝම උපකාර කරනවා. එනිසා මරණ මොහොතේදී බයක් දුකක් ආසාවක් ඒ වගේම ඊර්ෂ්‍යාවක් ආදියක් ඉන්නෙත් නැහැ. එනිසා සුගතිය උපදිනවා බොහෝ විට ඒ අවස්ථාවේ සිහියෙන් බලන්න පුළුවන් වුණොත් තමන්ගේ අභ්‍යන්තරීව දැනෙන දේ හිතට එන දේ හෝ ගතට දැනෙන දේ ඒ විපස්සනාවට නගා ගත්තොත් එතනත් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා මාර්ගඵල ලබන්න. මෙතන චුත වෙන්න මොහොතකට ඉස්සලා මාර්ග ලබලා එහා පැත්තේ ගිහින් අනිත් ලොකු කෙනෙක් වෙලා උපදින්නත් පුළුවන්. ඒක තමයි ඒකට උත්තරය. අවසන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අපි ආරම්භකලෝ වර්ගාටක් කියනවා. ඒකෙන් දුම මට්ටමේ ඉන්නේ සෝවාන් මාර්ගස්තක. දැනගන්න අනංස සෝවාන් මාර්ගස්තක තත්ත්වයට වෙන්න මොකද සම්පූර්ණ කළ තේම නැත්නම් මේ නිවන අරමුණු කරගෙන සමථය වඩන අපි ඒ තත්ත්වෙදී ඉන්න කියන එක. සෝ එහෙම ඒ මාර්ගස්තක වෙලා ඉන්නවා. සාමාන්‍ය මාර්ගස්තික කියන්නේ අපි නිවන් පතාගෙන සීලයක පිහිටලා සිහි නුවණ වඩනවා නම් අපි ආර්ය ආර්ය පුද්ගලයෝ. ආර්ය පුද්ගලයෝ කිව්වහම ස්මාර්ගඵල ලැබු පුද්ගලයාටත් ආර්ය පුද්ගලයා ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ අපිට. ඒ ආර්ය ශ්‍රාවකයා හැම කෙනෙක්ම ආර්යත්‍ය ලැබුවය නෙමෙයි ආර්යත්‍ය පිණිස පිළිවෙත් පුරණයි. නමුත් උද්‍යප්පේ ඥානයට ආවට පස්සේ චුල සෝතාපන්නේ තත්වයක් එතනින් යාට ගමන් කරනවා. එයා සෝවාන් වීම දක්වාම ඉදිරියට යනවා. හැබැයි සංකාරූපේක්ඛාවේදී නවතින්න පුළුවන්. සංකාරූපේක්ඛාවෙන් නැවතිලා සමහර අය එතෙන්දී වෙන්නේ බොහෝ දෙනෙකුට ආලෝකයක් තියෙනවා සිත සාන්ත වෙනවා දැඩි උපේක්ෂාවට ගමන් කරනවා එයින් එහාට ආලෝකය තුල නතර වෙලා ඉන්නවා මිසක් මොකුත් නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා උතෙන්දී මාර්ගඵලලාභීත්වයට ගියා කියලා. ඒක මාර්ගඵලයක් නෙවෙයි. ඒ නිසා මේ යන හැම කෙනෙක්ම සිහිනුවන වඩනවා නම් සීලයක පිළිපදලා ඉන්නවා නම් ඒකාන්තයෙන්ම යනවා. ඒක මේ ආත්මෙදි වෙන්නත් පුළුවන්. මේ පුරා ගන්න ටික අරගෙන ඉස්සරහදී වෙන්නත් පුළුවන්. ආතන සංඥාසේ මාර්ගස්ත පුද්ගලයා මරණ මොහොතේදී ඵලය ලබනවා කියලා. මාර්ගස්ත පුද්ගලයා කියන්නේ මාර්ගයට වැටිච්ච පුද්ගලයා ඊළඟ දිච්චක්ෂණයේදී මාර්ගය ලබන ඵලය ලබනවා. මාර්ගයේ ඉන්න බෑ. මාර්ගයට කියනම් ඵලයට යනවා. චිත්තසන දෙකයි. අවස්ථාවේදී ඵලයක් ලබන්නේ නැතුව පන්නමෝතේ ලැබුවා තියෙන ඒකට අදාළ භ්‍රමතල වලට යනවා කියලා. ඒ වගේම අහන තියෙනවා සමහර භ්‍රමතල තියෙනවා කියලා බුදුවරුන් දකින්න බැරි. බුදු චරිතයේ අදිස්ථාපස්යාගේ කතාවගේ ඒකෙන් පොඩ්ඩක් ඔව් අපි නිවන් පතාගෙන අපි මේ කරන්නේ සමාධි වඩන්නේ බුදුරජාන් වහන්සේ අපිට අනුදැන වදාළ සමාධි අපි අරූප ඥාන සමාරේව අපේ අදිෂ්ඨානය අපේ බලාපොරොත්තු අපේ දිෂ්ටි අනුව චතුත්ථ ධානයෙන් ඉහළට ගිය අය යන්න පුළුවන් අසඤ්ඤ සත්‍යෙට. ඒ කියන්නේ සමහර ලෝකේ තියෙනවා සිහිය නැහැ. සියුම්ව තියෙනවා රූපෙත්. නමුත් රූපයක් නැහැ. නේව සංඥා නාසඤ්ඤා කියන්නේ සංඥාවක් ඇති නැති කියන தത്വෙටම සියුම් නිසා. නමුත් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්න නම් නිවසඤ්ඤා නාසඤ්ඤාණයට අනිවාර්යයෙන්ම සමවදින්න ඕන. අදිෂ්ඨාන කරලා සමවැදිලා නැගිට හැටි තමයි නිරෝධයටපත් වෙන්නේ. එනිසා නිරෝධ සමාපත්තියට මේ ජීවිතයේ රහතන් වහන්සේලාට සමවදින්නට කැමැත්ත තිබුණා නම් රහත් වුණාට පස්සේ හරි අරූප ඥාන කරන්න ඕන. අරූප ඥාන නැති කෙනෙකුට ඒක කරන්න බෑ බුදුහාමුදුරන්ටත් බෑ. එතකොට ඒ ඈත බ්‍රහ්ම ලෝකවලට යන්නේ Taman ඒකට තියෙන බවරාගය නිසා. දැන් අසිත තාපසයා හොඳටම දැක්ක මේ කුමාරයාණන් වහන්සේ බුදු වෙන බව. නමුත් එයා දැක්කා ඊට ඉස්සෙල්ලා පරලෝක සපත් වෙලා බ්‍රහ්ම ලෝකෙට යනවා කියලා. ගිහින් කිව්වා බෑනන්ඩිට කිව්වා ගිහින් මහාන වෙන්න ඒ වෙනුවෙන් කියලා. නමුත් එයාට බැරි වුණා ඒක කරගන්න. මොකද සමාපatti ලැබලා තිබ්බා අදිෂ්ඨානයේ බිඳ ගන්න ශක්තියක් නැහැ. ඒ නිසා එහි ගියා. නමුත් මේ වඩන අයට එහෙම එකක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ පහළ බ්‍රහ්ම ලෝකවලට යන්නේ. පාරිසජ්ජේ මහා බ්‍රහ්මයේ වගේ තැන් වලට තමයි යන්නේ. අනිත් එක විශේෂයෙන් මේ චතුත්ථ ධානය කියන්නේ රූප භාවය. අරූප භාවය නෙමෙයි. ඒ නිසා කිසිම බයක් වෙන්න ඕනේ නිවන් පතාගෙන සමාධි වල ලැබෙන කෙනාට අරූප තල වලට අර නරක තල වලට ගෙනියන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමේ නාම රූප ගැන සඳහන් කරනකොට මේක අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යයෙන් තමයි තියෙන්නේ කියලා කියනවා. මේකට නිදර්ශනයක් වශයෙන් පෙන්වලා තියෙන්නේ බටමික ටිකක් එකකට එකක් හේතු කරලා තියෙනවා වගේ වැටෙන්න තු කියලා. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි අහලා තිනවා මේ සිත මිස කයර නැති බඹලව සතරකි කියලා. එතකොට එතනදී සිත විතරමද ස්වාමීන් වහන්සේ පවතින්නේ කයක් ඇත්තෙම නැහැ. සියුම් කයක් තියෙනවා කොච්චර සියුම්ද කිව්වොත් කයක් නැහැ වගේ තමයි තියෙන්නේ. කයක් නැතුව සිතක් පවත්වන්න බෑ. දැන් මේ අපේ වංශ ලෝකෙට බ්‍රහ්මයෝ ආවම ඒගොල්ලෝ ගුරුසු කයක් මවා ගන්නවා. එනිසා කොතනකවත් සිතක් පවතින්න බෑ සම්පූර්ණ කයක් නැතුව. ඊටාම සියුම් තත්වයක් නිසා නැහැ කියලා කියනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් තමයි මම පැහැදිලි කරගන්න. අනේමන්නේ කියලා ඇහුවනේ. අඤ්ඤමඤ්ඤ කිව්වව නේද? නාම රූප. ඔව් දැන් රූපයක් පිළිටන්න බෑ නාමයක් නැතුව. නාමෙත් තමයි රූපයට උපකාර වෙන්නේ රූපය පවත්තන්න. එතකොට රූපයේ නාමයෙන් දෙන්නත් රූපයක් තියෙනවා. මේ දෙකම එක වගේ වෙන වෙලාවක් තමයි. දැන් ජලය තෙතමනය තියෙන තැනකට ඇවිල්ලා අර සත්තු සංසේතජ කියන සත්තු උපදිනවා. එතන තියෙන තෙතමනේ ආශ්‍රය කරගෙන ඒ තියෙන ඒ ආවට තියෙන පටවියාපෝ තේජෝ ඒ જાති එකතු වෙලා හැදෙනවා. ඒ වගේම අපි අම්බපාලි දිහා බැලුවොත් අම්බපාලිය පෙර අකුසලයක් නිසා මනුස්ස ලෝකෙ ඉපදුනා කොහොමද ඉපදුනේ? අම්මෙක් නෑ තාත්තෙක් නෑ 16 වියේ ලස්සන තරුණියක් විදියට ලෝකෙ පහළ වුණා. දෙවියෝ උපදින්නේ එවනේ. එතකොට රූපය විඥාණයත් එක්කම රූපය වැවුණා. ඊට පස්සේ රූපය නිසා විඥාණය පවතින විඥාණය නිසා රූපය පවතිනවා. දැන් අපි කලලයක විඥාණය කලලයේ හැරගියොත් කලලේ විනාශ වෙනවා. කලලේ විනාශ වුණොත් විඥාණය විනාශ වෙනවා. විඥාණය යනවා. ඒ සමාගම ස්වාමීන් වහන්සේ තව දෙයක් මට මතු වුණා මේක අවිවස්තුත ප්‍රශ්නයක් මට සමාවෙන්න වුණා. දැන් අක්කඤ්ඤ සූත්‍රය කියන්නේ මේ ලෝකේ සත්‍යය පහළ වුණේ ආපස්වර ධර්ම ලෝකයෙන් සියුම් ශරීර තියෙන සත්ත්ව කොටාසියක් මේ පැමිණියා ඒ අය ඇවිල්ලා මේ ලෝකෙට එනකොට මේ පොළ මහ පොළ වෙනුරු පිටක් වගේ තිබුණා එය ඇඟිලි වලින් ස්පර්ශ කරමින් ආ ආහාර වශයෙන් අරගෙන ඒකට ආසාව දක්වෝ නිසා ඝන ශරීර බවට පත් වුණා කියලා. දැන් මේ විද්‍යාවේ චාර්ස්නාගේ පරිණාමවාදය තියෙනවා මේ අමීබා කියන ඒකසෛලී සත්වයාගෙන් පරිණාමීගෙන මෙහෙම මේ මිනිස්සයා ක්‍රමක්‍රමයෙන් මිනිසෙක් බවට පත් වුණා අපි බෞද්ධයන් හැටියට පිළිගත යුත්තේ මේ දෙකින් මම හිතනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන දේ කියලා. බොහොම සෙගෙන් දැස දැනගන්න අග්ගඤ්ඤ සූත්‍රයේ කියන්නේ බ්‍රහ්මයා මැව්වා කියලා. බ්‍රහ්මයා ලෝක විනාශ වෙවි යනකොට මේ ලෝක විනාශයේදී සංවට්ට විවක්ත කල්පවල තියෙන තියෙනවනේ ඇතිවීම නැතිවීම කල්ප. මේ ලෝක විනාශ වෙනකොට මේ ගව්වෙන් ගින්නෙන් වැස්සෙන් මොනවාන්ද විනාශ වෙලා මේ කලු දුවිලි වෙලා ගියා කියනවනේ. එහෙමයි. ඒ යනකොට මේකේ ඉන්න පෞකාර එහෙම නැත්නම් මේ සක්වලට අයිති අවීචාදී ලෝකෝල ඉන්න සත්වයෝ සියල්ලෙන් මිදෙන්න තරම් පිනක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මිදිලා ඉහළට එනවා. බැරි අය මේ සක්වලෙන් පිට අනිත් සක්වලවල් වල අපායවල් වලට යනවා. ඒ වගේම මේ මනුලොව ඉන්න සියලුම මිනිස්සු ගෑනු ભેදයක් නැතුව ටික ඔක්කොම යන්නේ ටික ටික ඉහළට යන්නේ. ඉහළට යනකොට මේවා පිච්චෙනකොට දිව්‍ය ලෝක තියෙනවා ඉහළේ. ඒ වටත් යනවා. ඒවත් ඒවා ස්ත්‍රී පුරුෂ භාවයේ තියෙනවා. නමුත් ඉහළට යනකොට ඔක්කොම පිච්චෙනකොට ඔක්කොම ගිහින් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒකනේ වෙන්නේ. ඒවත් පිච්චිලා ඉහළට යනවා. එතකොට ඊටත් ඉහළ බ්‍රහ්ම ලෝකෙක ගිහින් නවතිනවා ඔක්කොම කිසියම් ભેදයක් නැහැ. ගෑනු පිරිමි ભેදෙකුත් නැහැ. මෙහෙම කාලයක් ගත වුණාට පස්සේ බොහොම කල්ප ගාණක් ගත වුණාට පස්සේ ඊට පහළ ඒ බ්‍රහ්ම ලෝකෙට උපදිනවා අපේ මහා බ්‍රහ්මයා තනියම. ඒක ධර්මතාවයකින් සිදුවෙන දෙයක්. අර හිටපු බ්‍රහ්ම ලෝකෙට පහළින් මේක මැවෙනවා. ඉබේට. මෑවිලා එතෙන්ට මේ බ්‍රහ්මයා උපදිනවා. එයා දන්නේ නැහැ. එයා පහළ වුණාම තනියම ඉන්නවා. තනියම ඉතින් කල්ප ගාණක් ඉන්නකොට එයාට මතක් වෙනවා මම බ්‍රහ්මයා නේද. මේ මාත් එක්ක පිරිසක් හිටියා නේද? කෝයේ අය. අනේ ඉන්නවා නම් හොඳයි නේද කියලා හිතක් පහළ වෙනවා. මෙන්න මේ හිත පහළ වෙලා කලක් ගත වෙනකොට ඔන්න අරහෙන් චුත වෙන කර්මානුකූල එක්කෙනෙක් කැල්ල පහළ වෙනවා මේ. තව එක්කෙනෙක් පහළ වෙනවා. එතකොට බ්‍රහ්මයා කල්පනා කරනවා මමයි මේ මැව්වේ කියලා. ඒ විදිහට තමයි බ්‍රහ්ම ලෝකෙට අර ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉන්න අය එන්නේ. ඒ ඇවිල්ලා ඒක සම්පූර්ණ වුණාට පස්සේ බ්‍රහ්මයා හිතාගෙන ඉන්නේ මම තමයි ලෝකා කියලා. ඊට පස්සේ ඒ බ්‍රහ්මයන්ටත් හිත පහළ වෙනවා. අපිට මේ තිබුණා නේද මේ දිව්‍ය ලෝක මේ පහළ කියලා. ඒගොල්ලන්ට මතකයි. ඒ සිත නිසා පහළ ඝන වෙලා ඒවටත් දිවිවරු වෙනවා. ඕම ඕම ගිහින් ඒ මෙතන manuss ලෝකිනේද මේ මැද තිබුණේ. මෙතන. එතකොට අන්න manuss ලෝකේ ඝන වෙන්න පටන් ගන්නවා වලාකුළ වගේ හැදෙනවා. ටික ටික ඒක හැදිලා ජෙලි එකක් වගේ හැදෙනවා. ඒ ජෙලි එක වගේ හැදුනට පස්සේ අර දෙවිවරුචිත වෙවි මේ මනුලෝ වගේ දිවියෝ වගේ මේ කූ වටේ සැරිසරනවා කියන්නේ මේ පොළොව උඩ අහසේ. මේ සුවඳ තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ. ඒගොල්ලෝ සුවඳ එකට ඇලෙන්නේ නැහැ. ඒකේ ආග්‍රහණය විතරයි ඒගොල්ලෝ ගන්න. ඒකෙන් ජීවත් වෙනවා. ඉතින් බොහොම සතුටින් කාලයක් ගත වෙනකොට තමයි මේ අර කවුරු හරි ඉන්නවනේ ඉතින් එක්කෙනෙක් මේක ටිකක් ලෙව කාලා බලන්න හිතුණා. ලං වෙලා. ඈතනේ තියෙන්නේ මේක. මේගොල්ලෝ ඉන්නේ මෙහෙම. දැන් මේක නම් මනුස්ස ලෝකෙ මේ වගේ ඉන්නේ. මෙහෙම වටේ. ඔය වටේ. ඉතින් ඈත ඉන්නේ. මේකට කිට්ටු වෙලත් යනවා. ඉතින් හිතුණා එක්කෙනෙකුට ඇල්ලම එක අත ගාලා බලන්න. ඉතින් එයා කාපුවාම සරසාර පිනලා ගියා. ඉතින් වෙනස් වුණා ඇඟීම්. ඒ නිසා තමයි ඉතින් ඒක අනුමනය කරනවා. අනිත් ඔක්කොම ඉතින් වුණා මේ වැඩි. ඕක මට ඉගෙනුවේ 1900 70 මම හිතන්නේ මැයි මාසේ 26 වෙනිදා වෙන්න ඕනේ මහා ඡන්දයක් හෙට කියලා. අද රාත්‍රියේ යම් සමාජවාදී පක්ෂික අය මාව හම්බෙන්න ඇවිල්ලා මට උගන්වන්න ඇතුළා සමාජවාදී. අන්න ඒ කෙනෙක් තමයි මට ඔය සූරා කෑම නිසායි මේ ලෝකේ වෙනස් වුනේ කියලා මට කියන්නේ. මම දන්නේ නැහැ බණ. ඊට පස්සේ මේ මහණ වුණාට පස්සේ තමයි මේ සූත්‍රයත් බලනකොට එදා මට කිව්වේ මේකනේ කියලා. ඉතින් අපේ බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන කල්පනා කරනවා මම තමයි ලොක්කා මම තමයි මැව්වේ මම තමයි මනුස්ස ලෝකේ වැම්වේ මම තමයි ඔක්කොම කළේ. ඔක බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ගිහින් දවසක් බකු බ්‍රහ්මයාට කිව්වා බ්‍රහ්මයා උඹ මේ බොරු කියන්නේ නැපා. උඹ කවුද? කියලා ඉතින් බුදුහාමුදුරුවෝ අවවාද කළා. පෙන්වුවා මේ ඉහළ බ්‍රහ්ම ලෝක ඔයාලට පේන්නේ නැහැ. මොකද කාටත් පහළ පේනවා මිස ඉහළ පේන්නේ නැහැ. දැන් මාර්ගඵල තියන අයගේ පහළ තියෙන කෙනාට ඉහළ පේන්නේ නැහැ. ඉහළ තියෙන කෙනාට පහළ පේනවා. ඉතින් එතෙන්දි තමා කිව්වෙන් බුදුරජාන් වහන්සේ කොහොමද කිව්වේ? මොකද්ද? අර යා මංගල ගාතවල තියෙන ගාතාව කියන්න කවුරුහරි? හ්ම්? දුක් දුක්ඛා දිට්ඨි බුජගේන සුදට්ඨහත්තම් බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්දි බකා විදානං ඥානාගදේන විදිනා ජිතවා මුනින්දෝ තං තේජසා බෞද්ධමේ ජය මංගල දන්නේ නැද්ද ජය මංගල වට කියෝනයිනේ දුග්ගා දිට්ඨි බුජගේන වැරදි දිෂ්ටිය නැමැති නාගයාගේ දෂ්ට කරන ලද අත ඇති මේ මහත් 이르දි බල ඇති බ්‍රහ්මයා බුදුහාමුදුරුවෝ ඥානාගදේන විදිනා හරියට බෙහෙත් ටිකක් දාලා අත සනීප කරනවා වගේ මේ විදිහට වැරදි දෘෂ්ටි අයින් කරලා දුන්නා. ඊට පස්සේ තමා බක බ්‍රහ්මයාත් මාර්ගඵලයක් ලැබුවා කියලා කියනවා. හොඳ මිනිහෙක්නේ. ඔන්න ඔය සංකල්පය තමයි මම හිතන්නේ සමහර ආගම්වල දිව්‍යන් වහන්සේ මෙවුවා කියලා. වෙන්න පුළුවන්. ඔබවන්සේ බොහෝම තින්. අවසන් සාපි. ඔව්. කියන්න. ඒක ඇති ඇතිවීම නැතිවීම මෙයා නැතිව ඒක ස්වාමීන් වහන්සේ වර්ණ ගතිය නැතිව වර්ණවත් නැතිවීම දෙත නැතිවීම කියන්නේ වර්ණවත් රූප කැපෙන්නේ ඊට පස්සේ මොනවත් වර්ණ නැතිවීම නෑ නෑ වර්ණ රූප කැබලි කියන්නේ අපි කියන ඔකට ට්‍රාන්ස්පරන්ට් ඇන් ඔපෙක් කියලා. ඒ කියන්නේ රූපවල ස්වභාවය තමයි සමහර ඒවා කර්මජ රූප වර්ණවත් ප්‍රසාදයේ තියෙන නිසා අනිත් ඒවා වර්ණවත් නැහැ. ඒ නිසා ඒ රූප අතරේ තියෙනවා පැහැදිලි රූප සහ අපැහැදිලි රූප කියලා. ඒකයි ඒ රූප වර්ග දෙකක් පේන්නේ. රූපේ පේන්නේ ඇත්තටම ඒ කලාපේ. ඕක නෙමෙයි රූපේ. ওই රූප සමහර අය හිතනවා මේ තමයි පරමාර්ථ රූප මේක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. එතෙන්දි කරන්න ඕනේ ওই එන රූපය අතරක් නැතුව උපදින රූපය විනාශ වෙන රූපයේ එන එන රූපයේ පට ආකාශ ආකාශ කියලා බැලුවොත් රූපේ බිඳෙනවා. ඒ කියන්නේ ඒ මිටිය බිඳිලා වෙන් වෙනවා. වෙන් වුණාම පේනවා අන්න පට වියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා දකින්නේ එතෙන්නේ. ඔය පේන්නේ රූප කලාපේ මිසක් රූපේ නෙවෙයි. ඒ කියන්නේ පැහැදිලි සහ පැහැදිලි රූප තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙනකොට සමහර අවස්ථාවලදී හිමින් සක්මන් භාවනාව කළත් විනාඩි 5ක්වත් සක්මන් භාවනාව කරන්න අවශ්‍ය නැහැ. ආස්වාස ප්‍රස්වාසය මනරින් ප්‍රකට වෙනවා. මයින් හැමකින් අර වාක්නේ උලම් පිට වෙනකොට සත්‍යව. ඊළඟ සමහර අවස්ථාවලදී සක්මන් භාවනාව ටික වෙලාවක් කාලක් භාගයක් වයි කරගෙන යනකොට දැනෙනවා මේ පාද දෙක මාංශ පේශීන් තියෙන බවක් දැනෙන්නේ නැහැ. ඉතා ඝන දෙයක් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා දෙපැත්තේ. ඒ දේ පොළවේ ගැටෙනවා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා සමාන මාංශ තිමා කරියුත්තේ කොහොමද? සෙල්ලම්වත් කිව්වේ පළවෙනි එක. පළවෙනි එක ස්වාමීන් වහන්සේ විනාඩි 5ක්වත් සක්මන් භාවනාව කරනවා. හිමින් සක්මන් භාවනාව කළා ආස්වාස ප්‍රස්වාසය මැනවි සද්ද ඇතුව දැනෙන ස්වභාවයක් තියෙනවා සක්මන්. ඔව්. ඒ දැනෙන්නේ සමාධියට හිත යන නිසා. ඒ එක පැත්ත. ඒ එක කර්මස්ථානය. දෙවෙනි එක වෙන්නේ ඒ සමාධිය තුලින් තමන්ගේ ශරීරය දිහා බැලීම නිසා වෙන තනක් පටවි ධාතු ප්‍රකට වෙලා තමන්ට ධාතු කර්මස්ථානෙට ඇවිලා. ඉතින් කැමැති කෝකද? පටවි ධාතුව හරහා ගිහිල්ලා ධාතු කර්මස්ථානයේ විපස්සනාවට යනවද? ආනාපාන සතිය කරලා සමාධිය අරගෙන මෙතෙන්ට එනවාද කියලා තීරණය කරන්න. ස්වාමීන් වහන්සේ වැඩියෙන් හොඳ කෝකද කියන එක. PhD දෝනේ JSC දෝනේ. සසරින් එතර වීම තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු සමාධිය තමයි ප්‍රධාන. සමාධින් වික්වේ බහත්වේත සමාහිතෝ වික්ඛු යතා භූතම් පජානා. ඒකයි. සමාධියට ගිහින් ස්ථිර කරගෙන උතෙන්ට එන්න පුළුවන්. තව ඉන්නවද? නෑ. No questions. Good. එහෙනම් අපි නෑ නිම කරමු. හොඳයි. අදත් අපි ධර්ම දේශනාවකුත් පැවැත්තුවා පින් රැස් කරගත්තා ධර්මයේ ශ්‍රවණය කරලා පින් රැස් කරගත්තා දවස පුරා භාවනා කරලා බොහොම මින් රැස් කරගත්ත ධර්ම සාකච්ඡා කරලා මින් රැස් කරගත්ත මෛත්‍රී කරුණා පවත්වලා මින් රැස් කරගත්ත ගෞරව දක්වලා මින් රැස් කරගත්ත මහා පුණ්‍ය සම්භාරයක් රැස් කරගත්තානි ඒ නිසා දැන් දෙවියෝ ආකාශින් නම් බලාගෙන ඇති අනී සාදු කිය අපි පින් දෙමු සියලු දෙවියෝ සියලු යක්ෂනාගාදී සම්්‍යදෘෂ්ටික භූතයෝ මේ පින් ලබා සතුටු වෙත්වා ශ්‍රී භූතියෙන් වැඩෙත්වා හොඳින් පාරමී පුරා නිවන් දකිත්වා සාදු සාදු සාත්තවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතා ජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු තං සදාති එවැගේම පරලෝසපත් අපේ සියලුම මේ ආත්මෙත් පෙර ආත්මවලත් යම් තාඥාතීතාදීන් වෙද්ද ඒ නියම් අපහසුකටපත් වූ පින් බලාපොරොත්තු වෙන යමෙක් සිටී නම් මේ පින් සියල්ල ලබාත්වා ඒ න්‍යායගේ සියන අපහසු දුරු වී සුගතිගාමී වූ සිල්ලේ නිවන් ලබත්වා කියලා පින් දෙන්න සාදු ඉදම්බෝ ඥාතිනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදම්බෝ ඥාතිනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදම්බෝ ඥාතිනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ වගේම අපි සියලු දෙනාගේම දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුරාදීන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාද සීලයක උපස්ථායක ආදීන් ඇතුළු කොට ඇත්තා වූ සියලු අහිත හිතායිත මෙදාස් සත්වයෝ මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා සපවත් වෙත්වා ආයසෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් නිති වැඩෙත්වා සෝසේ පාරමී දම් පුරා සනසිල්වේ නිවන් ලබත්වා සාදු කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමු සතං සමාගමු නිබ්බාන